අපේ ගෞරවය හිමිවීම පිණිස. ඒ සූත්‍රයලා ඒ මහා මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම බණ භාවනා කරන නැත්නම් විශේෂයෙන්ම ශාසනිකීදී කටයුතු කරන කෙනෙක් තුළ නොතිබිය යුතු දෝවචස්ස කරණය ඉවත් කිරීම සඳහා ඒක මතුවෙන්න කලින් ඒ පිළිබඳව පෙර පූර්ව දැන්වීමක් වශයෙන් බණක් වශයෙන් අනුශාසනාවක් වශයෙන් ඔබ වාදයක් වශයෙන් මේ සූත්‍රය ඉදිරිපත් කරන්නේ අනුමිනි ඥානය කියන සංසන්දන ඥානය ඉදිරිපත් කරගෙන දෝචස කරන එක තමයි කතා කරන්නේ නමුත් ඒක අනුන්ගේ දෝචස කරන දැකලා තමන්ගේ දෝචස කරන දැකලා දෙක සංසන්දනය කරලා අනුමාන කරලා නැත්නම් ණය විපස්සනාවේ එහෙම නැත්නම් ආකාර පරිවිතක්කයේ එහෙම නැත්නම් තර්කණයේ අනුසාරයේ ඉස්ලාම තමන්ට අභ්‍යන්තරකරණයක් කරගන්න මේක ඔව් ඔව් එහෙම තමයි මේ ස්වාමීන් වහන්සේ කියන කාරණාව අපි ගැන සලකන්න ඕන කියලා බාහිරේ පවතින මේ දෝචස්ස කරන දකලා දැකලා තම సంతානයේ මේකේ තියෙන ලේස මාත්‍ර මේ වගේ හේවණලි මේ වගේ තියෙන මුණත් අඳුනා ගැනීම සඳහා උනන්දු කරවන නැත්නම් තමන්ම හැදෙන්න ඕන කියන හික්ෂාවක් බයලජ්ජාවක් ඉන්ද්‍රිය দমনයක් ඉන්ද්‍රිය සංවරයක් සඳහායි මුළු දේශනාවම යන්නේ. ඉතින් මේ ඉන්ද්‍රිය দমনය 16 ආකාරයකින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එක්කෙනෙක් 16ක් තේරුම් ගත්තේ නැතත් යම් යම් පැති වලින් තමන්ට මේ තමන් ළඟ තියෙන මේ දුර්ගුණය සැඟවිලා තියෙන දුර්ගුණය තාම මතුවෙච්ච නැති දුර්ගුණය තියෙන්න ඉඩ තියෙන මේ දුර්ගුණය පිළිබඳ අවදියක් පිළිබඳ අප්‍රමාදයක් පිළිබඳ සතියක් එළඹ සිටීමක් මේකෙන් අවුස්සලා ගන්න ගතියක් තියෙනවා කුප්පලා ගන්න ගතියක් තියෙනවා ඉතින් ඒ පෙන්නනේ දෝචස්ස කරන්නේ පෙන්වීමට නිදර්ශන කරන මේ කාරණා 16 බැලූ බැල්මට සාමාන්‍ය ලෝකයේ අකුසල් විදියට හරි දුර්ජන ගති විදියට හරි පේන්නේ ඒ නිසා මේ පෘථග්ජන ලෝකයේ කාම ලෝකයේ එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ඨි වලින් පිරිච්ච ලෝකේ මෙව ඇත්තටම ಗುಣ වශයෙන් පෙන්වන්නේ. මෙව තියෙන්නම ඕන දෙයක් ඒ ලෝකේ ඒ ජයග්‍රහණ ලබන්න. නමුත් මේ අපි ඔක්කොමලා මේ වගේ වහලයක්කට එකතු වෙච්ච හැම කෙනාම ඒ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් යම් යම් ජයග්‍රහණ ලැබුපු ඇත්තෝ. ඒ හැම ජයග්‍රහණයක්ම ලබන්නේ උන්න වගේ ඒ දෝචස්ස කරන ධර්ම හරහා. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ ಗುಣ ලබන්න බෑ දෝචස්ස කරන ධර්ම හරහා. එනිසා අපි මේ සමාජයේ යම් ප්‍රමාණයකට මේක ගිහිලා දැන් ඇති. දැන් මේ ලෝකේ බැලුව ඇති අපි පරලෝකයක් ගන්න හිතලා පරමාර්ථ ධර්මයක් ගැන හිතලා භ්‍රමචරියක් ගැන හිතලා ගීගයතාරීමක් ගැන හිතලා බණ භාවනාවක් ගැන හිතලා කටයුතු කරනකොට අර මෙතෙක් කල් වඩපු ධර්ම වල තියෙන මාරපාක්ෂික ගතිය ඒකේ තියෙන කෙලෙස් උපදවන ගතිය ආපසු හරවනොයි කියලා කියන්නේ ඉක්මනටම පිස්සු වැදෙන තියෙන ක්‍රමය. කවුරු හරි කෙරුවොත් පිට කෙනෙක් එහෙම අපිට බලපෑම් කරලා ඒක අනිත් පැත්ත හැරුණොත් පිස්සු වැදෙන තියෙන කෙටිම ක්‍රමය. ඒ නිසා භාවනාව පිස්සුව සඳහා ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ මෙතනින් නැග්ගොත් බහින්නේ පිසන් කොටුවේ තමයි. නමුත් මේක Tamanට ඕනකමක් ඇවිල්ලා Tamanට හැදෙන්න ගියොත් දිග ගමනක් ගිහිල්ලා තේරෙන්න පටන් ගන්නවා කවදාකවත් ජීවිතේ අතගාපු නැති අඩියකට නැත්නම් අපි මේ බටහිර චින්තනයේ හැටියට කියන යටිහිතට අත දාලා එහි තියෙන මේ අනුසේ වශයෙන් තියෙන මේ කොටස් ලිහලා විසිතුරු කරලා විස්තර කරලා පතුරු ගහලා බැලීම දර්ශනීය පැත්තෙන් බැලුවත් හරිය ගැඹුරක් තියෙනවා චින්තාමය ඥාන වලටත් හරි ගැඹුරක් තියෙනවා. අහගෙන ඉන්නකොටත් සුතමේ ඥානෙටත් හරි ගැඹුරක් තියෙනවා. නමුත් මේක Tamange ඇඟට නැත්තම් චරිතයට එනතම් ඉදිරි ගමනට සම්බන්ධ වෙනකොට ඒකේ තියෙන ප්‍රායෝගික ඥානයක් එතකොට හොඳට ඕම තේරෙනවා පැන්සලක් වැඩ ගන්න නම් පැන්සල උල් කරන්න ඕන උල් කරනවා කියලා කියන්නේ කපනවා කොටස් අයින් කරනවා ඉටිපන්දමක වැඩ ගන්න නම් ඉටිපන්දම පත්තු කරන්න ඕනේ පත්තු කරනවා කියන ඉටිපන්දම ගෙවෙනවා පීයකින් වැඩ ගන්නවා නම් පීය ගාන්න ඕනේ ගානවා කියන්නේ පීය කියවෙනවා. ආන්නේ විදිහට Tamanට මේ ඥාන තියුණු වෙන්න වෙන්න කෙලස් කැපීමක් සිද්ධ වෙනවා. ගෙවීමක් සිද්ධ වෙනවා. ක්ෂය වීමක් සිද්ධ වෙනවා. වැය වීමක් සිද්ධ වෙනවා. ඉතින් පැන්සලක් වැඩ ගන්න නැතුව මේක විනාශ වෙයි කියලා පෙට්ටියක දාලා ලොක් කරලා තියාන හිටියට ඒ පැන්සලෙන් වැඩගත්ත වෙන්නේ නැහැ. ඉටිපන්දමක් අල්මාරියක දාලා යතුරු දාලා තිබ්බට එලියක් වෙයි දෙන්නේ නැහැ. පිහියක් අරගෙන කොහේ හරි මුළු ගන්නලා තිබ්බට ඒකේ දිස්නියත් තියුණු භාවවත් මොහොතවත් හිටින්නේ ඉදිරනවා. ඉතින් මෙතෙක් කල් අපි ගත කර ජීවිතයේ ඔන්නේ ලාච්චුවකට දාලා වහපු ඉටිපන්දමක් වගේ තමයි. එහෙම නැත්තම් මුළු ගන්නපෝ හොඳ දැලිපියක් වගේ. එහෙම නැත්තම් අරසාවට පැන්සල තියාගෙන ඉර පැන්සලක් වගේ. වැඩේ පටන් ගත්තට පස්සේ පැන්සල ගෙවෙනවා, ඉටිපන්දම පිච්චෙනවා, පීය මැදෙනවා අන්න වගේ මේ දෝචස්ස කරන ධර්ම තමන්ගෙන් දුර වෙනකොට ඒක නින්දකේදී හීනකදී හිතෙන එකක් නෙවෙයි. හොද්දට දැක දැක දන දන වෙහෙසක් හරහා හදියට මවක් දරු ප්‍රසූතියේදී දරන ප්‍රසව වේදනාව වගේ වේදනාවක් දරලයි දරුවා ප්‍රසූත වෙන්නේ. ඒක හීනෙන් වෙන්නේ නැහැ. දන් දීලා පින්කමෙන් වෙන්නේ නැහැ. කාගෙන්වත් ආශිර්වාදකින් වෙන්නේත් නැහැ. තමන්ම කරනකොට වැටහෙනවා. ඉතින් එතකොට විශ්සංකොට යන්න ඕනේ. එතකොට තේරෙනවා මේක මයි ළඟ තිබුණු දුර්ගුණයක් මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ප්‍රතිපදාව නිසා දැන් කැපෙනවා මේ කැපෙනකොට දැනෙන දරතය, පෙළන ගතිය, තවන ගතිය පුදුම ප්‍රමෝදයක් ඇති කරලා දෙනවා සංසාරයක් අරගෙන ආපු මේ කෙලෙස් දැන් පීරි ගන්නා වාගේ පිරිමතින්නා වාගේ දැවිලි තැවිලි සහිතව කැපි කැපි කැපි කැපි යනවා මේකට කියන්නේ සල්ලේක ප්‍රතිපදාව අපි කියන්නේ පළතුරු පළතුරුවට කියන්නේ පලාවට කියනවා ලියනවායි කිය මේ ලියනවා කියන වචනේ වල තියෙන සල්ලේක කියන වචනේ පොඩි පොඩි පොඩි පොඩි පෙති පෙති පෙති පෙති ගහලා ඒක අයින් කරන මේ සල්ලේක ප්‍රතිපදාවක් ඒත් මේ මේ මජ්ක්‍ධිම නිකායම සඳහන් වෙන සූත්‍රයක් ඒකයි මේ අනුමාන ඥාණයෙන් මේක ඒ වැරද්ද තියෙන කෙනාටම අතට බාර දීලා මටේට කණ්ණාඩියකින් මූණ බල්ලා මූණේ ගෑවිලා තියෙන දැලි ටිකක් දූවිලි ටිකක් පිහලා දාන්න වගේ ඒ කෙනාටම බාර දෙන්න තරම් බුදුරජාන් වහන්සේ හැම කෙනෙකුටම මේ ශක්තිය තියෙන බව අදහනවා. ඒක මේ දේවවාදී ආගම් වල අදහන්නේ නැහැ. ඒකට කියන උඹලට මිනිස්සු නරයෝ උඹලට මේක විනිශ්චය කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක්. බ්‍රහ්මයා කරන දෙයක්. එහෙම නැත්නම් සුද්ධ ආත්මය විශ්ින් කරන දෙයක් කියලා බුදුරජාන් වහන්සේ එහෙම කියන්නේ. හොඳට අහපන්. ඒක හොඳට හිතට වද්දාගනින් චින්තාමය ඥාන ඇති කරගෙන මේක කළ හැක්කක්ද කියලා බලලා අන්න එහෙම පෞරුෂත්වයක් තියෙන කෙනා තමයි මේ වැලියට බහි. ඉතින් එහෙම බහිනකොට ඒ සඳහා ඒ කෙනාතුල තිබිය යුතු සංඥා මට්ටම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ගමනේ මගදී හම්බ වෙන නිමිති වලදී ලකුණු වලදී මතුවෙන දේවල් වලදී නොසැලී සටන පාවා නොදී මූල කර්මස්ථානයේ හිත පිට නොයව සතිය කඩා ගන්න නැතුව දිගට යන්න. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් අහලා තියෙන එක බණ භාවනා කරන කෙනෙක් කළ යුත්තක් කියලා කියන්න පුළුවන්. බණ භාවනා කරන කෙනෙකුට මේක ඇහිම පෙරපිනක් කියලා කියන්න. ඒ තරම්ම වටිනකමක් තියෙනවා. එහෙම නැතුව හිටියොත් මේ පැන්සලක් උපේලා ලාච්චුක දාලා වහගෙන ඉන්නා වගේ ඉඳී. ඉටිපන්දමක් උපයාගෙන ඒක පත්තු කරන්නේ නැතුව වැත්තක දැම්ම වගේ තියේ. පීයක් අරගෙන මුල්ලක ගන්නලා තිබ්බා වගේ තියේ. ඉති මේක නාස්ති වෙලා යනවා මිසක් අයකෙන් වැඩේ වෙන්නේ වැඩේ වෙනකොට කැපෙනවා. වැඩේ වෙනකොට දැවිලි එනවා, තැවිලි එනවා. ඒකට අපි දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒ දුක්ඛ සත්‍ය හරහා මේ ගැවෙනකොට, කැවෙනකොට, කැපෙනකොට, ක්ෂය වෙනකොට, වැය වෙනකොට සුද්ධියක් ඇති වෙනවා. පාරිශුද්ධියක් ඇති වෙනවා පිවිතුරු බවක් ඇති වෙනවා අන්න ඒක වෙන හැම චිත්තක්ෂණයකම ඉස්සල්ලාම දැනෙන එක කරන එකනට. අල්ලපු ගෙදර එකනට නෙවෙයි. ගුරුවරයාට නෙවෙයි. දෙවියන් බ්‍රහ්මයන්ට නෙවෙයි. කරන කෙනාට තේරෙනවා. ඉතින් මේකයි සාන්දෘෂ්ටික ඵලය. ඒක අනුන්ගෙන් අහලා වැඩක් නැහැ. ඒක අනුන්ගෙන් අහලා වැඩක් නැහැ. ඒක Tamanට තේරෙන්නේ නැත්නම් බూరు පිටපට උප හගුරු ටිකක් වගේ ඒකට බూరుවට තේරෙන්නේ හගුරු රසේ. ඒකේ භාවනා කරනකොට ඒක Tamanට වැටහෙන්නේ නැත්නම් ඇත්තටම ඉති යෝගාවචරයට බැනලා වැඩක් නැහැ. ඒක ගුරුවරයාගේ වැරද්දයි. කියලා දෙන ගුරුවරයාගේ වැරද්ද ඒ කාරණා කාරණා කියලා දෙන්නේ නැති නිසා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ දැන්න පවතින සම්ප්‍රදාන කුල භාවනාවේදී කමඨාන් සුද්ධ කිරීමේදී. කමඨාන් සුද්ධ කිරීමේදී මෙන්න මෙහිමයි අරමුණ බලන්න ඕනේ, මෙහිමයි වාර්තාගත කරන්න ඕනේ කියලා කරනවා. ඒක ඉතින් සමීප සම්බන්ධයක් කරා තමයි ඉද්ද වෙන්නේ ගුරුකෝල සම්බන්ධතාවයේදී. ඉතින් එතකොට ටික ටික ටික ටික මේ ෂටගති මායාවී ගති කැපෙනවා. ඉතින් අද දවසේ අපි මේ දෝවචස්ස කරන ධර්මයේ විදියට ඉදිරිපත් කරගන්නේ ෂටෝ හෝති මායාවි. සට මායාවි කියන ගති දෙක. මේ දෙක ෂට ගති කියලා කියන්නේ කෛරාටික ගතිය, තියෙන නුගුණ වසංගන ගතිය. මායාවි කියලා කියන්නේ නැති ගුණ හුවා දක්වන ගතිය. ඉතින් මේ දෙක සරුවචන් වහන්සේගේ දැන් අපි මේ කතා කරන්නේ අපේ මහා මොග්ගලණ ස්වාමීන්ගේ කතාවක් නේ. සරුවචන්සේගේ දේශනාවේදී පංච ප්‍රධානියන් වල දක්වලා තියෙනවා. කෙනෙක් ළඟ තිබිය යුතු මූලික ලක්ෂණ යෝගාවචරයක් සතු යුතු මේ පංච ප්‍රධානියංග ලක්ෂණවල එකක් විදිහට පේන්නලා තියෙනවා මේ ෂට මායාවී ගතිය අනිත් පැත්ත අසටෝ හෝති අමායාවී යතා භූතං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රක්‍මචාරීසු තමන් දකින දේ අහන දේ හිතන දේ ඒ තාලෙටම සරුවචන් වහන්සේට කියනවා එහෙම නැත්නම් ප්‍රඥාවන්ත වූ තවත් ගුරුවරයෙකුට කල්යාණ මිත්‍රයෙකුට සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට මේක හෙලි කරනවා හෙලි කරන්න පුළුවන් ඒ සත්පුරුෂයාගේ ධර්මයේ Tamanට ණයට ලැබුණා වාගේ කල්බදු ක්‍රමයට ලැබුණා වාගේ ප්‍රයෝජන තියෙනවා නමුත් දකින්නේ ආලවට්ටම් කරන්නයි උපදාණ්ඩයි සමහරක් අයින් කරන්නයි සමහරක් ඒවා පතණ්ඩයි සමහරක් නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්නයි ගියොත් කවදාකවත් හෙලි කිරීම සිද්ධ වෙන්නේ නැහැ. කමඨහන් සුද්ධ වීම වෙන්නේ නැහැ. ප්‍රකාශ වෙනවයි කියලා වචනයක් තියෙනවනේ. ප්‍රකාශ වෙනවයි කියලා කියන්නේ සූර්ය හැංගිලා ඉඳලා ප්‍රකාශ තත්ත්වයටපත් වෙනවයි කියලා කියන්නේ බබලන්න පටන් ගන්නවා. එයාගේ රැස්වලල්ල පොළොවට වැටෙනකොට කියනවා සූර්ය ප්‍රකාශ තත්ත්වයටපත් වෙනවා. ඒ අපේ හිතේ ඇතුලේ තියෙන මේ දේවල් තව කාට හරි හෙලි වෙනකොට ඒකට කියනවා ප්‍රකාශ කරනවා කියලා. ඉතින් මේ අප්‍රකාශිතව යටිහිතේ එහෙම නැත්නම් මේ අනුසය මට්ටමේ තියෙන මේ දේවල් ප්‍රකාශ කළ හැකි මට්ටමට ගෙනල්ලා ඒකේ ඇති හැටියෙන් ප්‍රකාශ කරවන්න පුළුවන් නම් ඒක අපිට අම්මගෙන් තාත්තගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට මේ පන්ති කාමරේ ඉන්න ගුරුවරගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අපිට කිසිම ලෞකික ඥානවලින් ලැබෙන්නේ ඒක සරුවඥ කෘත්‍යයක්. ඒක සරුවඥ කෘත්‍යයක්. ඉතින් ඒකට අප වෙලා ඒකට කැප වෙලා සරුවචනාංශයට සද්ධාව ඇති කරගෙන කටයුතු කරන කෙනාට අමාරුවෙන් බොහෝ කල් භාවනා කරනකොට තමන් තුළ තියෙන ඖෂට ගති මායාවී ගති සියුම්ව වැටහෙනවා. සාමාන්‍ය ලෝකයේ අපි කියන මේ සමාජ ඇසුරේ නැත්නම් ජනසන්නිවේදනයේ ෂටගති කියලා කියන්නේ කෛරාටික. Taman ළඟ තියෙන වරද වසලා වසාලීමට කියනවා ෂටගති, කෛරාටික ගති, නැති ಗುಣ පෙන්වන්නට හදන එකට කියනවා මායාවී ගති කියලා. ඉතින් අපි කරන හැම වචනයක්ම ෂට සහ මායාවී ගති වලින් විකෘත වෙලා තියෙනවා. ඉතින් මේක සාහිත්‍යකාරයින්ට කෙනහිල්ල. මොකද සාහිත්‍ය කියන්නේම අලංකාර භාෂාවක්, රූපක භාෂාවක් මේ දේවල් පුම්බල දක්වන එක. ඉතින් මේ ලෝකේ තියෙන කුණු කන්දල් කච්චල් සේරම ඉතින් ලස්සන පැතරපත් කරලා අලංකාර භාෂාවෙන් කතා කරනකොට අපි සාහිත්‍ය සම්මාන දීදී අර දෙගොල්ලම මාරු වැටෙනවා. මුත් බුදුරජාණන් වහන්සේගේ සාහිත්‍ය මේ අවුරුදු 2500 පුරා පැතිරලා තියෙනවා. ඒකේ අලංකාර භාෂාව නැතුව නෙවෙයි. හැබැයි ඒක කවදාකවත් අන්නාවක් ඇති කරන පැත්තට, මාන්නයක් ඇති කරන පැත්තට, දෘෂ්ටියක් ඇති කරන පැත්තට කිසිම උදව්වක් කරන්නේ මේ නිසා ਸਰුවච වචනය ਸਰුවච දේශනාව එහෙලි කරන්න පුළුවන් වෙන්නේ නැස්චාර්ථ භාෂාවකින් පමණයි. පාලි භාෂාව නැස්චාර්ථ භාෂාවක්. ඒකේ හරි ලේසි අනිච්චන් දුක්ඛං අනත්තං කියලා ආයන්නෙන් පටන් ගන්න ඕයි කියලා දෙන්න. ඉංග්‍රීසි භාෂාවෙන් බෑ. සංස්කෘත භාෂාවෙන් බෑ. මේවා කොහෙද නැස්චාර්ථ භාෂා නෙවෙයි. ඒවා අස්ත්‍යාර්ථ භාෂා. ඒ නිසා අපි හරි කැමැති අස්ත්‍යාර්ථ භාෂාවලට මොකද ඒකේ කාමයේ වුණා දක්වන්න පුළුවන්. මේ අසුබ දේ සුබ වශයෙන් පෙන්වන්න පුළුවන්. දුක් දේ සැප වශයෙන් ගෙන හර දක්වන්න පුළුවන්. අනිත්‍ය දේ නিত্য වශයෙන් පෙන්වන්න පුළුවන්. අනාත්මදී ආත්ම වශයෙන් පෙන්වන එක තමයි මේ අලංකාර භාෂාවෙන් නැත්තම් මේ ආස්තික භාෂාවලින් කරන්නේ. මේ නාස්තික භාෂාවල් මල භාෂාවල් විදිහට ලෝකේ සඳහන් වෙලා තියෙන එකේ පෙන්වන්නේ ඒ වැරදි නරක නරක වශයෙන් පෙන්වනවා. ඉතින් ඒ නිසා මේ pāli භාෂාව කාමභෝගී පුද්ගලයන් අතර ජනප්‍රිය භාෂාවක් නෙවෙයි. ජනප්‍රිය කරන්නත් බෑ. ඉතින් මේක මේ වගේ නාස්තික භාෂාවකින් කළ යුතු මේ වගේ පණිවිඩයක් දෙන සරුවච්චන් වහන්සේගේ පණිවිඩය ආස්තික භාෂාවට දැම්මට පස්සේ ඒක තන්නේ කර පුදුම විකෘතියකටපත් වෙනවා. ඒ ලෝකය පිළිබඳව සහ භාෂා පිළිබඳව ඒ වගේම මේ ශාස්ත්‍රු මත පිළිබඳව විග්‍රහයක් කරන කෙනෙක් කියලා කියනවා. කලක් යේසුස් වහන්සේ බාටපත් වෙන්න හිටපු ඒ තරුණයා ආසියාකරයට ඇවිල්ලා ආසියාකරයේ තිබුණු මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන මේ නැස්ත්‍යාර්ථ අර්ථය නාස්තික භාෂාවකින් ඉගෙනගෙන ඒක මේ හීබ්‍රු භාෂාව කියන ආස්තික භාෂාවෙන් කියන්න ගියාට පස්සේ කොච්චර පටලවිල්ලක් වුණාද කියනවනම් එයා කුරුසිර තියලා එන ගැහුවා. ඒ නාස්තික වචනේ නාස්තික භාෂාවකින් කියලා දෙනවා මිසක් ආස්තික භාෂාවකට යන්න බෑ. ඉතින් ඒ නිසා ඒ නාස්තික භාෂාවල් මල භාෂාවල් බවටපත් වෙලා අපේ ශිෂ්ටාචාරයෙන් ඈත් වෙනවා. ඒ නිසා කාට හරි ඕනේ නම් බුද්ධ වචනේ හරියට තේරුම් ගන්න ඒ භාෂාව දැනගන්න ඕන. ඒක නිසා ඒ බුරුමේ ඉන්න ඒ පඬිස් ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුරුම ඇත්තෝ පාලි ඇත්තටම දන්නවා. එහෙම නැත්නම් හරියට විග්‍රහ කරන දන්නවා පාලි වචන නමුත් උච්චාරණය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාම කියනකොට බුද්ධං තරණං ගිස්සාමි කියලා කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ධම්මං තරණං ගිස්සාමි. තංගං තරණං ගිස්සාමි. ඉතින් ඒක කියනකොට මුළු ඔක්කොම ඒ කාණ්ඩයෙන් කියනකොට දැන් අපි ගිහිල්ලා කිව්වොත් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා වටපිට බලන මේ කොයින් ආපු මිනිස්සෙක්ද කියලා. උද પરම්පරා ගාන ගච්ඡාමි ගිස්සාමි වෙලා. සරණං තරණං වෙලා. ඉතින් ඒ වුණාට බුරුම හම්සු කෙනෙකුට ජාත්‍යන්තර බුද්ධ ආගම ඉගෙන ගන්න නම් ජාත්‍යන්තර සභාවට ගිහලා කතා කරන්න නම් ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ ලංකාවේ උච්චාරණය. අරගොල්ලෝ හොඳටම දන්නවා. ව්‍යාකරණය දන්නවා. විනය දන්නවා. සූත්‍ර පිටකය දන්නවා. කියපු ගමන් හරියටම දන්නවා. නමුත් උච්චාරණය කරපු ගමන් ලෝකයට තේරෙන්නේ නැහැ. ජීගොල්ලන් මෙහි ඇවිල්ලා ඒ සිංහල උච්චාරණය ඉගෙන ගන්නකොට ඒක උනන්දු කරන්ඩ බුරින් පණ්ඩිත සාංශ කියනවා ඒ සිං ලංකාවේ කරන මේ පාලි උච්චාරණය ඇහෙනකොට බුදුහාමුදුරු ළඟ ඉන්නා වගේ වැටෙනවා කිය. ඒ භාෂාව හරහා අපි බුදුහාමුදුරන්ට සම්බන්ධ වෙනවා. ඒක හැම තැනම නෑ. ඒක එක වාසනාවක් තියෙනවා මේකේ. ලෝකෙට බුද්ධ ආගම ගියේ ලංකාවෙන් නිසා ලෝකෙම තියෙන උච්චාරණ ක්‍රමේ ලාංකික ක්‍රමේ තියෙන්නේ. බුරුමෙන් යන්න ගියේ පස්සේ ඒ නිසා බුරුම ඇත්තෝ ධර්ම ප්‍රචාරට ගිහිල්ලා නම්මෝ තත්ත භගවතෝ අරහතෝ ධම්මා සම්බුද්දතා කියනකොට මිනිස්සු බලනවා මේ මේ සාමාන්‍ය නමෝ තස්ස භගවතෝ අරහතෝ කියනකොට ඒක නිකන් කෝච්චි පාරක බස් එකක් කරා යනවා වගේ. සංනිවේදනය වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට වෙන්නමම කටහුරු කරන්න වෙනවා කටකලියාවල් දාලා මේ නමෝ තස්ස කියන්නේ. හැබැයි පුදුම ගෞරවයක් පුදුම සද්ධාාවක් අපිට වැඩි පුදුම දැනුමක් තියෙනවා. නමුත් මේ උච්චාරණේ බැරි නිසා අර සර්වචන් වහන්සේට තියෙන සම්බන්ධතාවයේ ඒ ඇහෙනකොට එන ඒ ඒ බුද්ධාලම්බන ප්‍රීතිය එන්නේ නැහැ ඒ වචන උච්චාරණ උදන නිසා. සිංහලයට කියලා තියෙන්නේ සකස්කඩ නොකියුකට උඹේ උඟේකට හුඹස්කට කියලා. සකස්කඩ හරියට කියවුවනම් ඕනේ pāli වචනයක් කිසි පැකිලීමක් නැතුව කරතයි. නමුත් සිංහලයා කරන්නේ නැහැ. සිංහල හරිය ආසයි මේ සුද්දාගේ පරසුද්දාගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. බෝධි පූජා තියෙනවා අනේ හාන්දුන්නේ බුදුහාමුදුරනේ අනේ මේ බෝධින්නාංශේ මට අනුකම්පා කරලා ඉංග්‍රීසි ටිකක් කියලා දෙන්න අනේ අනේ මට බටහිරට යන්න වාර කපල දෙන්න අනේ කියලා බෝධි පූජා තියෙනවා. ඔයගොල්ලෝ තමයි මේ බෝධි පූජා තියන්නේ. ඔයගොල්ලෝ තමයි ගිහිල්ලා ඉවලා මිනිස්සුන්ට මේ අනේ මේ බෝධි පූජාවේ ආනිසංසෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අනේ අපිටත් රට යන්න අපේ කඩකුරුන්ද ඥානන් සාංශේ කියනවා දැන් ආර්ය පරිේශණයේ තියෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නයි රට යන්නයි මුළු සාසනෙම තියෙන්නේ භාවනා කරන්න මේ ඔක්කොම ආලවට්ටම් දාන්නේ මොකටද ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න නැත්තම් රට යන්න නැත්තම් ඉස්සර වගේ නිවන් දැකීම නෙවෙයි ඉතින් මේ භාෂා ව්‍යවහාරයේදී ක්‍රියාවලක් තියෙනවා ෂටමායාවි ගති ඒක කියලා දෙන්න මම වැඩි වෙලා යන්නේ නැහැ ෂටගති කියලා කියන්නේ Taman කොච්චර දෝ නරක නපුරු ගති තියේදී කෛරාටික ගතියේදී ඒක මව වෙනස් කරලා ලස්සනට කතා කරලා ලස්සනට මේ ආගන්තුක උපස්ථාන සත්කාර කරලා යාගෙන් මේ වැඩේ ගන්න හැටි බලන්න සේල්ස්මන් කෙනෙක් දිහා බලන්න ෂටගති කියන්නේ ඒක තමයි. සේල්ස්මන් Taman කරේ එන පාරිභෝගිකය දිහා කට කනේ hina වෙලා එන්න මාත්‍යා තේ ටිකක් බොන්න මාත්‍යා කියලා අර බඩුව විකුණා ගන්නකම් ඒ දැනට ওই වෘත්තිය කොට සේල්ස්මන් කිව්වට මොකද සීල් ගර්ල්ස්ලා තමයි හුඟක්ම දක්ෂ. ඒ බඩුව විකුණ ගන්නකන් දාන සෙල්ලම බලන්න පොඩ්ඩක් සිංගප්පූරුවට ගිහිල්ලා බලන්න. ආය මොකුත් නැහැ හිටින ලෝකෙ හැමතැනම මිනිස්සු බඩු ගෙනියන්නේ. ඒකට ඉදිරියට පැනලා සත්කාර කරලා නිකමට හරි මේ බඩුව රිටර්න් කරන්න යන්න බලන්න මූණට මොකද වෙන්නේ කියලා. මේක හොඳ නැහැ වෙන එකක් දෙන්න කියලා අම්මද බොල කේන්ති ගිහිල්ලා මේක එහෙම කරන්න පුළුවන්ද කියලා අහලා අර මොකක්වත් නැහැ. ඉතින් අපි කොල්ලෝ කෙල්ලෝ දැන් පුරුදු වෙන්නේ අන්න ඒ විදියට ඉක්මනට ෂටගති පුරුදු කරන්න මේ පාරිභෝගිකය සන්තෝෂකරනද කායික ක්‍රියා. ඒක කියන්නේ PR වැඩ කියලා. personal relationship වැඩ හුඟක්ම ගෙවන job එක අද තියෙන. එන පාරිභෝගිකයට මොන කුණු හරි පැයකට කමන්නේ විකුණ ගන්න ඕනේ. ඒකේ නැති ಗುಣ කියා පාන්න ඕනේ. ඒක සඳහා එයත් ලෑස්තිලා ඉන්නේ. ඒකට ලෑස්ති වෙලා. ඒ නැති ಗುಣ කියාපාන නැති බඩුවක නැති ගුණය වෙලඳන්වීම හරහා කියාපාලා කොහොම හරි පාරිභෝගිකයේ ඇඟේ ගැහුවට පස්සේ ඇඟේ ගැහිම කරන්නේ නිෂ්පාදකයවත් ඒක දිනු කරන එක නෙමෙයි පාරිභෝගිකය හම්බ වෙන කෙනා. එයා ලස්සනට හදලා තියාගෙන ඉන්නවා කාගේ සිත් ගන්න විදියට. මේකට කියනවා ෂටගති කියලා. ඒ වගේ මේ නිෂ්පාදනයේ නැති ಗುಣ රාශියක් මේක වෙනවා මේක වෙනවා මේක වෙනවා 1 in 1 1 in all 2 in 1 3 in 1 4 in 1 7 in 1 කියලා මේ එක බඩුවක් ගත්තොත් මෙච්චර ಗುಣ තියෙනවා කියලා ඉතින් වෙළඳ ව්‍යාපාර. එහෙම වෙළඳ ව්‍යාපාරයක් නැත්නම් අද නියම භාණ්ඩයකටවත් වෙළඳ පොලේ සරන් කරන්න බෑ. ඒ තරම් මේ නැති ಗುಣ කියාපෑ. ඉතින් ඒ ಗುಣ කියාපාන්ට මේ පුද්ගලයෝ ඩිප්ලෝමා දෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඩිග්‍රීස් දෙනවා PhDs දෙනවා මේ බොරුවක් මම අපාලා ඇත්තක් කරලා බෙන්න. එවන තමයි නැති ಗುಣ වසාලන්න. ඇති නැති ගුණයක් කියාපාන. ඉතින් මේවා කායික පැත්තේ. ඊට පස්සේම වචනේ. වචනේදී ඕනම ජනමාධ්‍යක ඉන්න කෙනෙක් දිහා බලනද ඒකට තෝරන්නෙම ලස්සනට කතා කරන්න පුළුවන් අය. දැනුම අති මොට්ටෝ වෙන්න පුළුවන්. කවුරු හරි කොළ ටික හරි ගසලා දෙනවා ඒ ටික ටට් ටට් ටක් ගාලා කියවන්න පුළුවන් නම් පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි සංසාරේ කොච්චර ඉන්නද? අපි ව්‍යාපාර කරනකොට කොච්චර ඉන්නද? ඊට පස්සේ අපි කිව්වොත් එහෙම මේ ඇති දේ ඇති හැටියට බැලීම මේ පංච ප්‍රධානියාංග වල තියෙන යථා භූතං ආවිකත්තා ඇති හැටියට ඇති දේ කීමේදී සරුවචන් ආචාර්ය අපි කතා කරනකොට ගුරු හාමුදුරන්ට කතා කරනකොට නැත්තම් කර්මස්ථානාචාර්යවරට කතා කරනකොට එහෙම නැත්තම් Tamande Tamante වැඩි භාවනා කරපු කෙනෙකුට විස්තර කතා කරනකොට අර තියෙන මෝඩකන් නිසා අර anu අමාරුවේ දාපු ඒ වගේම දැනටත් අපේ ජීවිතයේ තියෙන මේ ෂාටමායාවී ගති මේ කතා කරන වෙලාවේදී එළියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ආස්වාස ප්‍රසවාසය ගන්නකෝ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ එහෙම නැත්නම් මේ තක්මන් කරන එක හරි අපි පටන් අර ගන්නකොට කියනවා ඒ ආස්වාසේ ප්‍රස්වාසයේ තියෙන පෞද්ගලික ලක්ෂණ බලන්න කියලා. يعني ආස්වාසේ ප්‍රස්වාසයේ වෙනින්ගෙන්නේ කොහොමද? ආස්වාස ප්‍රස්වාසයෙන් සාධ්‍යයක් වේදනාවක් හිතවිල්ලක් වෙන් වෙන්නේ කොහොමද කියලා එක එකට පරිච්ඡේද ඥාන ගැන විස්තර කරන්න කියනවා. ඉතින් මේකේ මොකුත් නැහැ. මේකේ තියෙන භෞතික විද්‍යාවක් විතරයි. භෞතික විද්‍යාවේදී අපි ත්‍රිමාන පෙන්නනවා දිග පළල උස විශිෂ්ට ගුරුත්වය ඒකේ විශිෂ්ට ලක්ෂණ පෙන්නලා ඊට පස්සේ තමයි අපි මූල ධර්ම වශයෙන් වෙන් කළ මුළු භෞතික විද්‍යාවේ යන්නේ භෞතික ලක්ෂණ හරහා. ඉතින් ඒක කවුරු හරි අල්ලගත්තයි කියලා හිත මට ආස්වාසිය පේනකොට මෙහෙමයි ප්‍රසවාසය පේනකොට මෙහෙමයි කියලා විස්තර සහිතව කියන්න පුරුදු පස්සේ තවත් ගැඹුරින් සටගතියක් මායාවේ ගතියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. නැත්නම් සටගතියේ මායාවී ගතියේ ලේසියක් ක්‍රියාත්මක වෙනවා ටික වේලාවක් බලාගෙනකොට මේ තිවිච්ච පෞද්ගලික ලක්ෂණ බොඳ වෙලා තිවිච්ච පෞද්ගලික ලක්ෂණ දියාරු වෙලා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා දැන් අර කියාගෙන ගිය කතාව භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න බොරුවක් වෙනවා මේ විස්තර කරපු එකම අස්පනා පිට වෙන දෙයක් වඩටපත් වෙනවා දැන් මේ වෙන දෙයක් වලටපත් වෙනකොට මේ මං ඉස්සලා නම් ඇත්තට මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ අඳුර ගන්න පුළුවන් තරම් පිස්සුකමක් තිබුණා. එනතන් ඒ සද්දෙන් වේදනාව වෙන් කර ගන්න පුළුවන්. නමුත් ආනාපාන දිගේ යනකොට යනකොට යනකොට ඔන්න ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කර ගන්න බැරුව යනවා. එතකොට මේ ආස්වාසයට ආස්වාසය කියලා නම් කරන්න බැරුව යනවා. ප්‍රසවාසයට ප්‍රසවාසය කියලා නම් කරන්න බැරුව යනවා. දෙකේම පොදු කම්පන චංචල වගේක් එනකොට මේ යෝගාවචරයා විපරිණාමයට ඉඩ තියලා පෞද්ගලික ලක්ෂණ දලා පොදු ලක්ෂණට යන ගමනට ලෑස්තිලා ගියේ නැත්තම් මේ වෙච්ච සිද්ධිය අස්පනා පිට මේ වෙච්ච සිද්ධිය හෙලි කරනකොට hali අපහසුකටපත් වෙනවා කර්මස්ථානාචාර්යවරයා මේකට අනුකම්පාවෙන් බැලුවේ නැත්තම් කර්මස්ථානාචාර්යවරයා මේක අවබෝධයෙන් බැලුවේ නැත්තම් යෝගාවචරයට සැක හිතෙන්න පුළුවන් කමටහන් දෙනකොට මම බොරුවක් කිව්වද සම්පප්පලාපයක් කිව්වද දැක දැක දන දන නොවිච්ච දෙයක් කිව්වද කියලා සෑහෙන සාධාරණ සැකයක් මතුවෙනවා. මොකද මේ කියපු දේ නෙවෙයි ඇත්තටම බලනකොට වෙන්නේ. මේ බැලපු දේ ක්‍රමයෙන් විපරිණාම වෙනවා. ඉතින් අපි යම් යම් තැන් වලින් ප්‍රකාශ කරාම අනිත් දවසේ කියලා භාවනා කරනකොට ඒක නෙවෙයි තියෙන්නේ. වෙන එකක්. එතකොට හිතෙනවා අම්මෝ මම මේ කරලා තියෙන්නේ මේ කොලේ ලියාගෙන ගිහිල්ලා උසාවියේ පචද කියලා තියෙන්නේ කියලා එයාට සැකයක් මතුවෙනවා ඒ නිසා ඒ ස්වාමින් වහන්සේ ඒ බුරුම ස්වාමින් වහන්සේ මතක් කරනවා මේ උත්සාහ කිරීමේදී Taman අතින් යම් යම් හිතපු නැති දේවල් කියවෙන්න ඉඩ තියෙනවා වෙච්ච දේවල් නොකියෙන්න ඉඩ තියෙනවා ඒක කවදාකවත් බොරුවට කේලමට සම්පප්පලාවට වැටෙන්නේ නැහැ ඒක අපි නොදන්නකමට වෙන එක. නිසා ඒක ෂටගති මායාවී ගති වලට දාගෙන බොරු කිව්වා දෝ නැති දෙයක් සම්පප්පලාප කිව්වා දෝ කියලා සැක හිතන්න එපා. එතකොට කට කට උත්තර දෙන්න බය වෙනවා. දැකපදී කියන්න බය වෙනවා. ඉතින් ඒක නැතිකරන්න ගුරුකෝල අතර සුහදකමක් ඇති කරගෙන නොදන්න මේ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරගෙන ගියොත් විතරයි කමඨාන් දෙන යෝගාවචරයට අර ඇඳුනුකම හරහා එව නැත්තම් අනුකම්පාව හරහා කියන්න හිතෙනවා. මේක හරියට අර බහතෝරන බබෙක් එයාට හරියටම කියන්න ඕනේ වචනේ කියවෙන්නේ නැහනේ. අම්මා කවදාකවත් ඒකට ගහන්නේ අම්මා කරන්නේ ඒක පුළුවන් තරම් කට කතා කරනවා. කතා කරනවා කතා කරනවා ටික ටික ටික ටික ඒ භාෂාව තේරෙනවා. ඒ හරියට අපි කියන්නේ හුරතලේ කියලා. භාෂාව ඉගෙන ගන්න එකට හුරතලේ. ඒ වගේම දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට අපි පොඩි වුන් නෙමෙයිනේ. එතකොට ලැජ්ජයි. එතකොට අපිට අමාරුයි. දැන් පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා පැදුරටත් හොරා. කවුරුත් දන්නේ නැහැ කොහෙද ඉගෙන ගත්තේ කියලා. දෙවෙනි භාෂාව දෙමළ නම් ප්‍රශ්නයක් නැහැ. ඇයි ඒක සවුත්තු භාෂාවන්නේ? ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා වචනයක් වැරදුනොත් ඉතින් පැනඩෝල් බොන්ඩෝ නෑ ෆිසියෝതെරපි කරන්න වෙනවා ලැජ්ජා බයට. උද සුද්ද ලොකුයිනේ. භාෂාව ලොකුයිනේ. දෙමළ වලට නෑ. මේ ඔක්කොම සටමායාවි ගති නිසා අපිට ඇති වෙලා තියෙන හොල්මන්. ඒ නිසා දෙවෙනි භාෂාව අපිට වැඩි උසස් භාෂාවක් නම් වරද්දන්නේම නැතුව හරියට ව්‍යාකරණ නැතුව හරියටම උච්චාරණ නැතුව කියලා දෙන්න ගියාම කවදාකවත් කටෝල්ල කතා කරන්න යන්නේ නැහැ. වැරදුනොත් ලැජ්ජාවටපත් වෙනවනේ. දෙමළෙත් දගෙනට ඉන්න වාඩාගේ. වාඩ සුට්ටුනා. ඊකට ප්‍රශ්නයක් නැහැ. ඌ පහත් එකෙක් කියලා හිතනවා. මේ ඔක්කොම භාෂා ව්‍යවහාරයේම අපිට පේනවා අපි එකෙක් පහත් කරගන්න හැටි එකෙක් කුසස් කරන්න හැටි අර භාෂාව ලොකුයි මේ භාෂාව කියන එක ඇඟෙන්න එන්නේ. ඒ ඇඟෙන්න එන්නේ ඇතුලේ තියෙන ෂටමායාවී ගති නිසා. අපි දෙමළට කතා කරා සුද්දට කතා කරත් මොකාට කතා කරත් භාෂාවට කරුකල පුද්ගලයාට කරුකල කතා කරනවා නම් දෙවෙනි භාෂාව අමාරුයි. පළවෙනි භාෂාවට වැඩිය. ඊට වැඩිය හුඟක් අමාරුයි. සම්මුතියේ ඉන්න කෙනාට පරමාර්ථ භාෂාව. පෘථජන ලෝකේ ඉන්න කෙනාට ආර්ය භාෂාව. ආර්ය වේවාරය. ඒකට කටහුරු කරනකොට ඒකේ තියෙන උරතල් වැඩක්. ඒ උරතලීට අපි ඉඩ දෙන්නේ සද්ධාව හරහා. සද්ධාව නැති කෙනා අර්යයටම කරන්න හිතන කෙනාට කවදාකවත් කමඨාන් සුද්ධ කරනකොට කතා කරන්න හිතෙන්නේ නැහැ. බයලජ්ජා ඇති වෙනවා. එහෙම නැත්නම් අර්යයටම හරියනකම් කරන්න බලාගෙන ඉන්නවා. ඒකට කියනවා මේ මූලධර්මවාදීන් කියලා. ඉතින් එයා වරද්ද වරද්ද කතා කරන්න කැමති නැහැ. සද්ධාවරා කියන්නේ නැහැ උත්සාහයක් ගන්න. උත්සාහ ගන්නව වරදිනවා. බොරු කීමක් නෙවෙයි ඒක. සම්පප්පලාපයක් නෙවෙයි. කියලා කියලා කියලා මේක හදා ගන්න ඕනේ. මොකද අපි ආස්වාස් ප්‍රස්වාසයේදී ආ බලාගෙන ඉන්නකොට ඒක විපරිණාමයට වෙන එක ගුරුරගේ වැඩක්වත් ගෝලයාගේ වැඩක්වත් නෙවෙයි ඒක තමයි අපිට දැනගන්න ඕනේ දේ. ඒක නිසා විපරිණාමයේ ඉඩ තියලා අද වෙච්ච දේ හෙට උනේ නෑ කියලා වෙනස්ුණයි කියලා Tamange වගකීමට එන්නේ නෑ. පෞද්ගලික ලක්ෂණයේ පොදු ලක්ෂණයක් බවට පත් වෙනකොට ඒක යෝගාවචරය වගයන් ඕන ගන්න මේක භාවනාවේ දියුණුවක්. ආනේ එතකොටත් ඒ කර්මස්ථානේ නැත්තම් දකින අරමුණ විස්තර කරගෙන යෑමේදී කොන්නක හරි මේ ෂටගති මායාවී ගති තියෙනවනම් ඒ යෝගාවචරය ගොළු වෙනවා. පස්ස ගහනවා කියා ගන්න බැරි මේක කඩලා ගිය ගමන් යෝගාවචරයට එනවා වික්ත ප්‍රතිබලකම කියලා වික්තයි කියලා කියන්නේ කියන කාරණාව හරියටම කැඳේ ගල බේරුවා වගේ කියන්න පුළුවන්. ප්‍රතිබලයි කියලා කියන්නේ ඕන ස්වභාවක ඌරකට පැටලෙන්නෙත් නැහැ, සබකෝලේ ඉන්නෙත් නැහැ. මේ කෝල ගති, කෝඩු ගති එන්නේ නැහැ. මොකද Taman කතා කරන්නේ හරියටම දන්න දේ. එතකොට බටලවිල්ලක් නැහැ. ඉතින් ඒක කොච්චර වටිනවද කියලා හිතන්න අපේ පොඩි උන්ට උගන්වන්න පුළුවන් නම් වික්ත ප්‍රතිබලව මේ දන්නේ නැති භාෂාවක් අරගෙන දන්නේ නැති විෂයක් අරගෙන අපි අපි මේ පවත්තන දේශනා රට්ට කලබන ජාතික විහිළුනේ. Taman කවුද කියලා මරණ ගම්ම දන්නේ නැහැ. එක එක්කක් දන්නේ නැහැ. හැබැයි අරකට විශේෂඥය මේකට විශේෂඥය කියලා බෝඩ් ගහගෙන ඉන්නවා බපුවේ පච්ච කොටාගෙන. මොන විකාරයක්ද? ඕන කෙනෙකුට අහන්න බලන්න කතා කරලා ඉවරලා Taman කියන්නේ කවුද කියලා විස්තර කරන්න කියලා. නැත්නම් මේ මං කියන්නම් මෙහෙම. මේ වර්තමාන මොහොතට හිත අරගෙන වර්තමාන මොහොතේ හිතේදී ලකින ලපින විඳින මූණපාන අත්දැකීම කියන්න උත්සාහ කරවන්නට එක්කෙනෙකුට කියන්න බෑ. යම් වෙලාවක වර්තමාන මොහොතට හිත ආවනම් ඒ අත්දැකීම වචනේට නම් වන්න බෑ. <clears throat> වචනේට නම් වන සියල්ලම ෂටමායාවි දේවල්. වචනේට නම් වන සියල්ලම කෙලෙසිච්ච දේවල් බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා. මේ කිව හැකි දේ මතයි මනුස්ස සංඥා ඇති කරන්නේ ඒකේ මිනිස්යාගේ දැනුම හිටලා තියෙන්නේ ඒකේ තියෙන තාක්කල් මාර පාක්ෂිකයි. අපි නම් කරන තාක්කල් අරක මේක සම්බන්ධ කරන්න පුළුවන් තාක්කල් අපි කතා කරන සම්මුති ධර්මයක් අපිට කවදාකවත් પરමාර්ථය තේරුම් ගන්න බෑ. પરමාර්ථය කොච්චර ගැඹුරුද කියනවනම් වචන දාන්න බෑ. නමුත් අපි මේක කොහොම හරි බබාට කතා කරවලා කුරතල් බස නංගවලා මේ පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ හරහා ගිහිල්ලා එයා දේරුම් ගත්ත දවසේ වස්තුවක් කමඨහනක් නිමිත්තක් දැකලා හඳුනා ගන්න තරම්වත් විවේක දෙන්නේ නැතුව වෙනස් වෙනවා. වස්තුවක් අරමුණක් නිමිත්තක් මේ අහවල් දෙය කියලා අඳුනන ඉසල වෙනස් වෙනවා. ඒක නිසා කොතනක හරි කිව්වනම් මම අහවල් දෙය දැක්කයි කියලා ඒ කියන්නේ විපරිණාමයේ දකින්න තියෙන බය නිසා හෝ ඒකට තියෙන භීතිකාව නිසා තියෙනවයි කියලා හිතාන කරන කතා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විදියට උපතින වස්තුව නෙවෙයි විනාශ වෙන්නේ උපදීමත් විනාශයත් අතර විපරිණාමයටපත් වෙනවා. uppādō vaññā paññāyati vayo paññāyati titassa aññatattam paññāyati. යමක උපාදේ ඇති වුණා නම් අපි කියන්නේ චිත්තක්ෂණයක් කියලානේ. ඒ චිත්තක්ෂණයක ඇතුළතදී උපදින දේ නෙමෙයි මැරෙන්නේ. ඒ නිසා නිවනට යන්න ඉසලා අනිමිත්ත සංඥාවට යන්න ඕනේ. නිමිත්තක් තියෙන තාක්කල් බබාගේ භාෂාව. නිමිත්ත තියෙන තාක්කල් සම්මුතිය. නිමිත්ත තියෙන තාක්කල් සංඥා ගොඩක අපි පැටලිලා තියෙනවා. සත්‍යය එහෙම නැත්නම් පරමාර්ථ ධර්මය සංඥාවකින් කෙලෙසිලා නැහැ. නමකින් කෙලෙසිලා නැහැ. ඒ නිසා සරුවචනසේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම සංඥාවෙන් කෙලෙසිලා තියෙනවා. සංඥාවෙන් කෙලෙසිච්ච නැති වස්තුවක් නැහැ. සංඥාව දාපු නම දාපු හැම එකක්ම කෙලෙසිච්ච දෙයක්. ඒකෙන් හොඳට තේනවා සත්‍ය අතක්ඛවචරයි අනිර්වචනීයයි ඒ සත්‍යයට යන්න වෙන්නේ මේ සංඥාව තණ්හාමාන දිට්ඨි වලින් තොරව හසුරවීමෙන් තණ්හාමාන දිට්ඨි වලට වැටිච්ච ගමන් ෂටමායාවී විදියට මේක එළියට එන්නේ. ඉතින් ඒ නිසා අපි කතා කරන හැම වෙලාවෙම දැනගත්තොත් මම මේ අතිශෝක්තියක්ද කතා කරන්නේ. එහෙම නැත්නම් අව탁සීරුද කතා කරන්න කියලා බැලුවොත් අපිට මෙච්චර කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපිට සෑහෙන වගකීමක් ගන්න වෙනවා මේ කරන කතාවෙන් තණ්හාමාන දිට්ඨිය ඇති වෙන ප්‍රපංච කරන වාග් බහුල්‍යයක්ද මෙතන තියෙන්නේ එහෙම නැත්නම් මේ දකින්නදී හොඳට බලලා තහවුරු වෙනකම් මම කතා නොකර ඉන්න මම මේක නැවත නැවතත් බලන්න මම මේක නැවත නැවතත් අනුපස්සනා කරන්න විපස්සනා කරන්න ඕනේ ඊට පස්සේ ප්‍රකාශ කරන්න ඕනේ කියලා බැලුවොත් බලලා ප්‍රකාශ කරන තරමටවත් මේ නිමිත්තක් ගන්න බෑ ඒ නිසා අපි මේ ඉන්න ලෝකයේ මේ ප්‍රශ්නය මේ නිවන කියන නිවන නැතිවීමේ ප්‍රශ්නය සම්පූර්ණ ශිෂ්ටාචාරයේ විසින් අපේ ඔළුවට දාපු එකක් කියලා මේ සංසාර දුක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ බටහිර මානසික විද්‍යාව පියාවසෙන් සඳහන් කරන එක නා කියලා තිනවා අපි අශිෂ්ට වෙලා හිටියානම් එහෙම නැත්නම් අපි හිතන්න අපි අවුරුදු 6ට අඩු වයසේ හිටියානම් භාව තොරන්න ඉස්සෙල්ලා අපේ sannivedana වෙන්නේ වචන වලින් නෙවෙයි මවුනුවන කියලා කියන්නේ වචන නෙවෙයි. දරුවා අම්මට කතා කරන්නේ වචන වලින් නෙවෙයි. ඒකෙදි ෂටගති මායාවී ගති නැති නිසා දරුවා හැමදාම ප්‍රිය වස්තුවක් අපට. හය හතර තේරෙන්න පටන් ගත්ත ගමන් කයිදා ටිකක්. අපි කියනෝනේ ගෑනුන්ට 64ක් තියෙනවායි කියලා. දැන් බලනකොට පිටිමින්ට 65ක් විතර තියෙනවා වගේ. හැමදේම මවාපෑමක් තියෙන දේශපාලනට ගිය ගමන් සම්පූර්ණ මවාපෑමක්. ආර්ථික විද්‍යාවට ගිය ගමන් සම්පූර්ණම අවාපෑම. මේ සමාජ මේ දුප්පත් නැති ලෝකයක් හදන්න හදන මේ කතාවල් සේරම අවාපෑම මේ දුක යථාර්ථය දැක ගන්න කැමති නෑ. දැක්කොත් ඒක නරුම ගතියක්, ඒක හූනියමක්, ඒක මහා කාලකන්නිකමක්, ඒක නුරුස්නා ගතියක් කරලා තියෙන්නේ. මේ තරම පැටලිච්ච ලෝකෙක කෙනෙකුට හිතෙන් ඉඳී තිනවා ෂටගති මායාවේ ගති ගන්න නැතුව නම් ජීවත් වෙන්න බැරි වෙයි ඒ තරම්ම ලෝකේ ෂට මායාව. මොකද සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා පරෝ සටෝ භවිෂ්‍යති මායාවී භවිෂ්‍යති අනික් අය මගෙන්තොට සියලු දෙනාම නැත්නම් බොහෝ දෙනා සටයි මායාවී මයමෙත්ත අසටෝ හෝමි නමුත් මම මේ කවුරු කොච්චර සට වුණත් මම ඒව අනුමෝදන් වෙන්නෙත් නෑ මම බුදුහාමතුන් ගුළු පැතිරවල මැරෙනවා මම අසට වෙන්න උත්සාහ කරනවා මම සල්ලේක කරනවා මම මේ ෂට ගති මායාවී ගති කියන්නේ තියෙන ಗುಣ වහගන්න කතා කරන ගති සහ නැති ಗುಣ හුවා දක්වන්න හදන මේ ආලවට්ටම් ගති පුළුවන් තරම් අඩු කරනවා පුළුවන් තරම් පැන්සලක් කුල් කරන්න වගේ ඊටපන්දම පත්තු කළා අරින්න වගේ පීයක් ගාලා අරිනා වගේ ඇති හැටිය ප්‍රකාශ කරන එක ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේ තියෙන වටිනාකම ඒ කමඨාන් සුද්ධ කරන්න හදනකොට තමයි මේ දැන් කියපු එක හෙට නෑ කියන්න වෙනවා. නැත්තම් මේ දිනුවක් ඇත්තේ නෑ. ඒ නිසා පොතේ පොත බල්ලා කමට අනුසුද්ධ කරන්න ඉන්න කට්ටියකුත් ඉන්නවා. භාවනා කවදාකවත් කරලා නෑ. අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ මෙතෙන්ද ගියාට පස්සේ ඊගාට මොකද කරන්නේ? මෙතෙන්ද ගියාට ඊගාට. එතෙන්ද යනකම් කියන්න බෑ. එහෙමනම් පොතක වල්ලා කම්පියුටර් එක ටෙක්නිකල් රයිටින් දාලා කෙලිම නිවනට යනකම් පාර ඇඳලා දෙන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒ පොත බලලා භාවනා කරන කෙනා, චින්තාමය ඥාන කතා කරන එකනා එයා දන්නේ මේක ෂටගතියක් මායාවකද අහගෙන ඉන්නකොට තේරෙනවා කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා වචන දෙක කතා කරනකොට තේරෙනවා මේ කතා කරන්නේ අත්දැකීමක්ද නැත්නම් මනෝ විකාරයක්ද පොතකින් පතකින් බලපු දෙයක්ද කියලා ඇහෙනකොට හැරෙනකොට කියන්න පුළුවන් නමුත් ඒක කියපු ගමන් එයා ලැජ්ජාවටපත් වෙනවා චිත්ත පීඩාවටපත් වෙනවා ඉච්ඡා බංගතරපත් වෙනස ඒක අඟවන්නේ නැතුව කියනවා ඔබ පොළ කායසරයක් බල්ලා කියන්නේ මේක මොකද්ද නිකන් අඩුපාඩුවක් තියෙනා වගේ ආයෙසරක් බල්ලා කියන්නේ. කියනකොට කියනකොට කියනකොට නියම භාවනා කරන්න ඕන කෙනාට නම් තේරෙනවා සල්ලේකයක් සිද්ධ වෙනවා. මට දැන් මට ලැජ්ජාව ඇති වෙනවා, වෙහෙස ඇති වෙනවා, දරත ගතිය ඇති වෙනවා. ඒත් කෙලස් කැපෙනවා. ඒ නිසා මම මේ දැවිලි තැවිලි දරාගෙන ඉදිරියට යන්න ඕනේ කියලා. නමුත් නිවන නෙවෙයි නම් ප්‍රාර්ථනා කරන්නේ. කමටහන් දෙපාර සුද්ධ කරනකොට රෑ හඳ එළිය gedera යනවා. කැමති නෑ මේ පිරිසුදුකම දකින්න. ඒ මොකද මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයි. භාවනා කරන්නේ ජනප්‍රිය වෙන්න කට්ටිය භාවනා කරන නිසා මේ කාලේ භාවනා කරොත් හොඳ නෑ කියලා ඒ ගති තියෙන එකනට මේ සතිය කියන ධර්මය නොදකින් නොපතන්න දෝමකින්. ඒගොල්ලෝ සමාධිය ගැන කතා කරනවා, 이르දි ප්‍රාත්‍යහාරය ගැන කතා කරනවා, ධ්‍යාන ගැන කතා කරනවා, හයියෙන් කතා කරනවා. ඊට පස්සේ ඇහුවොත් මේ සතිය කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ෂට මායාවී ගති දෙක කපන චෛතසික අතර බොහෝමත් ප්‍රතිඋණු චෛතසිකේ තමයි සතිය. සතිය ලක්ෂණේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණේ අපේ අටුවා ක්‍රමයට පොලාපයින් ගතියක් නැහැ වැඩිචි තන කාගෙන බහිනවා. පිලාපන කියන්නේ පොලාපයින් ගතිය. සතියේ තියෙන අපිලාකපන ගතිය. පොළවේ නිකන් වතුරේ නිකන් පොරොප්ප කැලක් පාවි පාවි තියෙන වගේ ගතියට කියනවා පොලා පයින් ගතිය කියලා. ඒක තමයි අසත්‍යමත් විත ආර්මණය කර්මොඩ පයින්. සතිය අප්පිලාපන ලක්කන බුරුළු පස් කොටකට හෙල්ලකින් දමලා යනවා වගේ කාගෙන බයි. තැම්බිච්ච අලකැලකට ගෑරප්පින් දමලා අනිනවා වගේ දැරපෝ කාගෙන බහිනවා. ඒකට කියනවා අප්පිලාපන ලක්කන. අසම්මෝස රස. සතිය එනකොට සම්මෝසාවක් නෑ මම මේ මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද මේක සද්දයක්ද මේක වේදනාවක් මේක හිතවිල්ලක්ද කියලා සම්මෝසාවක් නැහැ අනිවිත බවක් නැහැ හොඳට ඕම දන්නවා මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි පරිච්ඡේද ඥානයේ අනිත් පැත්තෙන් කියනකොට කියන්නේ අසම්මෝස රස. එතකොට එක චිත්තක්ෂණයක හෝ මම මගේ මේ මූල කර්මත්තාන්ට හිත දැම්මනම් කියන්න පුළුවන් මට නම් දවස ගැන විස්තර කරන්න බෑ. මේ මුළු වැඩමුළුවක්ම කරලා මට එක චිත්තක්ෂණයක මං අරමුණට මූණට මූණ දාලා හිටියා. එහෙම නැත්තම් සක්මන් කරනකොට අපිටම ලස්සන රූරුලෙක් දැක්කා, සමනලෙක් දැක්කා, මලක් දැක්කා හිත දැඟලුවයි කියලා. හිත අනිවිතුණයි කියලා. යාට ඒ වුණා දන්නවනම් මම ඉඳගෙන නෙවෙයි, මම හිටගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි මම සක්මන් කරන ගමයි මේ රූපේ දැක්කේ. මම කල යුත්තේ නම් වම දකුණ තමයි. නමුත් මගේ හිත තියෙන දැන් ඇහි දැකීම කියලා හරියට දැක්කොත් ඒක එහෙම නැත්නම් ඒක හරියට අඳුනගත්තොත් සැක නැතුව වාර්තා කරන්න පුළුවන් මේ සක්මන් කරනකොට නම් අවතරයි ස්වාමීන් වහන්සේ වමේ දකුණේ තමයි හිත තියෙන්න ඕනේ හැබැයි මම හොඳටම දැක්කා මගේ හිත තියෙන රූපෙක නැත්නම් රූපයක් බලබල හැබැයි මට ඒ වෙලාවේ තේරුණා නැත්නම් තේරුම් ගන්න පුළුවන් ගතියක් තිබුණා මම ඇවිදිමින් හිටගෙන ඉන්නව නෙවෙයි ඉඳාගෙන ඉන්නව නෙවෙයි ඉඳගෙන ඉන්නවනේ ඇවිදින බව නම් තේරෙනවා හැබැයි වම දකුණ තේරුනේ නැහැ. ඒ වෙනකොට මට රූපයක් තේරුණා කියලා දැකපු දේ පඩලවන්නේ නැතුව, අනා ගන්න නැතුව, හුඳුවට කන්දේ ගල බීරු වගේ කියන්න පුළුවන් ගතිය සතියේ තියෙන වැටහෙන ආකාරය. කර දෙන කෘත්‍යය. ඒ වගේම විෂය අභිමුඛ බව වච්චපට්ඨානා කියලා කියනවා හරියට අභිමුඛ කළ යුතු අරමුණටමයි හිත නැවත නැවත දාන. හිත පිට ගියත් ගෙනලා ආය ආනපන තියෙනවා. හිත පිට ගියත් සක්මන් කරන එක ආයේ මූල කර්මස්ථානේ ගෙනත් තියෙන ගතියක් සතිය දියුණු වෙනකොට එයා කියන්නේ නැහැ මගේ හිත පිට යන්නේ කියලා. එයා කියනවා මම හරියට හිත පිට යනවා ස්වාමීන් වහන්සේ වේදනාවට එනවා ඒ වුණාට ඒක ඉවර වෙච්ච ගමන් විශේෂයට තමන්ගේ අරමුණට අභිමුඛ කරලා නතර කරනවා. හරියට උතුරු කට්ටකට අතින් ගහපුවා මේ කැරකිලා කැරකිලා ගිහලා හරියට උතුරට හැරෙනවා. පොල් ගෙඩිය වතුරට දාපුවාම කැරකිලා කැරකිලා ගිල්ල ලැබු පැත්ත උඩට එන්න වගේ ඒ ගතිය දකින්නකොට මේක කැරකුණා කියලා පශ්චාත්තාප වෙන්නේ මේ සතියේ තියෙන විෂයාභිමුඛ භාව හරියට අරමුණට මුණ දාන ගතිය ඊට ඉස්සෙල්ලා තියෙන කැළඹිල්ල ගැන වචනයක්වත් නොකිය කියනවා කැළඹිල්ලකට පස්සේ මට තේරුණා මගේ හිත ආයාසයෙන් හෝ අනායාසයෙන් අරමුණට ආවා. ඉතිව සතිය ඉතාමත්ම උත්කෘෂ්ට ඒවා දෙන කර දෙන දේ කියලා එකට කියන්නේ. පච්චුපට්ඨානේ කියලා කියන වැටහෙන ආකාරය මට සතිය තියෙනවනම් හිත පිට යන්නේ නැහැ කියලා සාති කියන්නේ හිත පිට ගියාට නැවත සතියට එනවා ඒක මම දන්නවා කියලා ඒක කියන්න සහට වෙන්න ඕනේ මායාවී වෙන්න ඕනේ හිත පිට යන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ <clears throat> හිත පිට යනවා වැඩිම මගේ හිත යන්නේ සද්දවලට නැත්නම් මගේ හිත වැඩිම යන්නේ වේදනාවට හිත පිටවට නමුත් ගියාට පස්සේ දැනගත්ත ගමන් ආපහු අරමුණට එනවා කියන එක ඒ විදිහටයි කියන්නේ අන්නේ විදියට මේ සතියේ තියෙන මේ ෂටගති මායාවී ගති කොච්චර ධර්මයේ අරස කරනවද කියනවනම් කොච්චර ශාසනය අරස කරනවද කියනවනම් මේ සට මායාවී ගති ආයත සතිය ප්‍රිය නැහැ. ඒගොල්ල කවදාකවත් කැමති නැහැ සතිය ගැන කතා කරන්න. ඒගොල්ල සද්ධාව ගැන හයියෙන් කතා කරනවා. වීර්ය ගැන හයියෙන් කතා කරනවා. සමාධිය ගැන හයියෙන් කතා කරනවා. ප්‍රඥාව ගැන කතා කරනවා නිකන් සතිය නිකන් බ්ලැක් හෝල් එක වගේ. ළඟට යන්න බයයි. ඒක නිසා Tamanට ඕනේ නම් කාට හරි කල්යාණ මිත්‍යා නැති කෙනා කවුද කියලා අහන්න යයින් අහන්න සතිපට්ඨානේ වඩනවාද සතිය කොහොමද සතිය පිළිබඳ කතා කරන්න තරම් එකලසක් තියෙනවනම් කිසියම් පැකිලීමක් නැතුව කල්යාණ මිත්‍යෙක් සත්පුරුෂයෙක් සද්ධර්මයේ කියලා ගන්න පුළුවන්. ඒකෙන් නැතුව මේ ශ්‍රද්ධාව ගැන කොච්චර ආලවට්ටම් දැම්මත් ඒකේ පෙරලෙන ගතිය නිසා චපල ගති, ෂට ගති, මායවි ගති එන්න පුළුවන්. වීරිය පිළිබඳ කොච්චර ශක්තිමත් වුණත් අනිගාන හිටගෙන බුදින කෙනෙක් වෙන්න පුළුවන්. සමාධිය චතුත්ථ ධාන අෂ්ටම ධානට ගියත් පහුවෙන්ද වැල් ගැඩවිල්ලෙත් අත්තරපත් වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් හොඳට රොකට් ගන්න මට්ටමට ගියත් අමනියෙක් ෂට මායාවි කෙනෙක් වෙන්න පුළුවන්. සතියේ ඉන්න කෙනාට කවදාකවත් සතිය ඒ පුද්ගලයාට පාවා දීමක් කරන්නේ එහෙව් සතියක් එහෙව් සතියක් නිකන් දෙද්දිත් බලන්න කීයෙන් කී දෙනාද අල්ලන්නේ කියලා කීයට කී දෙනෙක් ආගම කියලා සද්ධාව අල්ලනවද කියලා බලන්න කීයට කී දෙනෙක් ආගම කියලා වීර්යය අල්ලනවද කියලා බලන්න 100ට කී දෙනෙක් ආගම කියලා සමාධිය අල්ලනවද කියලා බලන්න 100ට කී දෙනෙක් ආගම කියලා ප්‍රඥාව අල්ලනවද කියලා බලන්න මේවා ෂට මායාවී ගතිවල වැක්කිරෙන ගන්ධස්තාරා කොයි වෙලාවක හරි යම් කිසි කෙනෙක් මේ සතිය කියන එක දැනගෙන දැනෙනකොට මේකට ආකර්ෂණයක් ඇවිල්ලා ඒක ඉගෙන ගැනීමේ අනිත්‍යව ඕනේ නැති දේවල් නෙමෙයි. සතිය පෙරමුණේ තිබ්බට පස්සේ අනිත් ගොල්ලෝ ඔක්කොම කීකරු වෙලා එනවා. සතිය නැතුව සතිය මුළු ගැනිලා මේ කොයි එකක් පෙරමුණ වුණත් ඒගොල්ල අපිට අවශ්‍ය වෙලාවට පාවා දීලා කරන්නේ. ඒක නිසා මේ ෂට මායාවී ගති නැති මේ සතිය යම් කිසි කෙනෙකුට ප්‍රිය නම් ඒක එයාගේ ගුණයක් නෙවෙයි. ඒක පෙර ඉඳලා ආපු උපනිශ්‍රේ සම්පත්තිය. බටහිර ලෝකයේ මේක RNA DNA වලට සම්බන්ධ කරලා කියනවා ජානගත දෙයක්. මේ වගේ සරල නියතමානී ඒකාන්ත ප්‍රතිඵල දෙන ක්‍රම තියේදී මිනිස්සු මේ ඉක්මන් ප්‍රතිඵල බලාගෙන මේ ඇදහිලි වලට යනවා. වීරිය ඉතර කරනවා. සමාධි ප්‍රඥාව ඉස්සර කරන්න ගියාට මේ සතිය නිහඬ සේවයක් ඇතුළට බබලන සේවයක් කරලා හරියට එයාගේ ಗುಣ තේරුම් ගත්ත කෙනා දැකපු ගමන් එයා ගිහිල්ලා යාර කෘත්‍ය සම්පාදනය කරනවා. සතිය සබ්බ කිච්ච සාද සබ්බ කිච්ච සාධක මිච්ඡාමත්තෝ විය කියලා කියනවා. සීල කෘත්‍ය සම්පාදනය කරන්නා වූ වෘත්‍ය මිත්‍ර අමාත්‍යවරෙක් වාගේ. සද්ධාය කෘත්‍යයක් කරලා දෙනවා. වීර්ය කෘත්‍යයක් කරලා දෙනවා. සතිය සතිය කෘත්‍යයක් කරනවා. සමාධියත් කරනවා. ප්‍රඥාවත් කරනවා. ඒක නිසා සත්‍තික්කෝ අහම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සරුවචනාංශගේ ප්‍රකාශයක් තියෙනවා. මහණෙනි සතිය හැමතන්නේ අපේක්ෂා කළ යුතුයි. ඉතින් මේක මම කියන්නේ මෙහෙමයි ඕගොල්ලෝ මං ගැන වරදවල වටහා ගන්න එපා. පව් කරනකොට තමයි සතිය හොඳටම තේරෙන්නේ. අපේ අතින් අතපසු වීම වෙනකොට සතෙක් මැරෙනකොට හොරකමකට කිට්ටු දෙයක් වෙනකොට කාමීත්‍යාචාරයේ පැත්තට යන්න හදනකොට බොරුවක් කියලාමක් කියනකොට මදේට පමාදයට හේතු වෙන දේවල් වෙනකොට තේරෙන පටන් ගන්නවා සතිය ඇවිල්ලා අපිට මතක් කරනවා ගොයියෝ ඔය පාරේ ගියොත් නම් අමාරුයි බේරියන් බේරියන් කියලා සතිය ඒ වෙලාවට එනවා ඒක යටපත් කරගෙන තමයි අපි පාප කර්මයක් කරන්නේ මගේ ජීවිතේ ගොඩාක්ම සතිය පිළිබඳ කැපිපෙන දේවල් වෙලා තියෙන්නේ දැක දැක දැන දැන වැරදි කරන වෙලාවට ඉතින් ඒ නිසා මට හරි අපහසුතාවකටපත් වුණා මේක කෙනෙක් එක්ක විස්තර කරලා කියන්න. මට පුළුවන් වෙන්නේ මගේ සම වයස් මට්ටමේ කෙනෙකුට විතරයි කියන්න. ඔය පන්සලකට ගිහිල්ලා මල් පූජා කරනකොට නෙවෙයි මට සතිය පහළ වෙන්නේ. වැසි ගඳ කිලියට ගිහිල්ලා මල් පූජා කරන වැසි කිලියට ගිහිල්ලා මල පහළ කරනකොට නම් টොප් එකට සතිය තියෙනවා. ඉතින් කට්ටිය මට හරියට කියනවා වැසි කිලියේ මල් ගඳ කිලියේ මල් වලයි සතිය තියෙන්නේ ගඳ කිලියේ මල් වල කොහෙද සතිය තියෙන්නේ කියලා. ඉතින් මට තේරෙන ධර්මය තමයි මම කියන්නේ. වැසිකිළියට ගිහලා මල පහ කරනකොට ඒක ශූන්‍යagaraය වගේ නෙවෙයි. කවුරුත් නැහැ. ඒ පුදසුන තියනවා, දේවාලේ තියනවා, ෂෝක් එකට වැඩේ කරනකොට ඒකට චූ කරනකොට හොඳට සතිය පිටනවා. බුදුරජාණන්සේක උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියන්න තරම් නිහතමානී. බුදුජානන් වහන්සේ මේ ෂටගති පාණ්ඩ එපා මායාවි ගති පාණ්ඩ එපා මේ භාවනා කරන නිසරණ වණේට මේ යන්න ඕනේ නැහැ. නිසරණ වණේ වැසිකිළියට ගියත් ඇති. gedara තියෙන වැසිකිළියට ගියත් ඇති. මෙන්න මේවා අයින් කරලා මේ ෂටගතිම අපි මේ මවා ගන්න ලෝකයෙන් අයින් කරලා සතිය කියන එක කොන් කරලා ගත්තොත් ඕන තැනක ඕන වෙලාවක කෙනෙක් සතිමත් වීම වළක්වන්න පුළුවන් ශක්තියක් නැහැ. එයා ෂට මායාවී නැත්තම්. එයා ෂටනම් මායාවී නම් එයාට ලක්ෂිකුත් දෙයක් කරනු තියෙනවා. අනේ සතිමත් වෙන්න විදියක් නැහැ. අරක නැති නිසා මේක නැති නිසායි කියලා. ඒ නිසා ඉහළට යන්න යන්න භාවනාවේ දියුණු වෙන්න දියුණු වෙන්න මේ ෂට මායාවී ගති නැති වෙන්න නැති වෙන්න හැම දෙයක්ම අරමුණක් වෙනවා. ගලන සුළඟෙත් ධර්මයේ තියෙනවා. ගලන ගඟේ ඇවිලෙන ගින්නේ පොළවේ තියෙන තද ගතියේ මේ හතරමා ධාතුන් මුරගාල පෙන්නලා දෙනවා විනාශ කරන්න බැරි ධර්මතාවයක්. ධාරේති इति ධම්මෝ පොළවේ තද ගතිය කවුරු මොනවා කිව්වත් ඒක එච්චරයි. අපි යද්දට හරියන්නේ නැහැ. ඉතින් වාතයේ තියෙන මේ කම්පන චංචල ගතිය වතුරේ තියෙන ගලන ගතිය උක අවබෝධ කරන්න වෙන මොකක්වත් ඕනේ මේ ෂට නැතුව මායාවි නැතුව මේ හතර මහා ධාතුන් දිහා බලන්න පුළුවන් නම් බුද්ධම ධර්මයක් පෙන්වනවා. ඒක නිසා ඉස්සල්ලා ඉස්සල්ලා අපට නියම කර්මා කල්යාණ මිත්‍යා ඒ ප්‍රතිરૂප දේත වාසය සද්ධර්මය යෝනිසමස්කාරය අවශ්‍යයි. ඒ අර ආධුනිකයා ගොඩ ගහලා ගන්න. ආධුනිකයා ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ওই සියලු ෂටගති මායාව ගති අයින් කළ සද්ධාව ඇති කරගෙන ඇති හැටිය ප්‍රකාශ කරන තැනට ආවට පස්සේ ඔයාට තීරණ පටන් ගන්නවා යانے යන තැන හැමතැනම මේ ධර්මයේ කැපිපෙනීමක් තියෙනවා නොවලහ ඇතිදී ඇති හැටි ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති තාක්කල්. ඒ නිසා භාවනා නොකර ප්‍රකාශ කිරීමේ ශක්තිය නෙවෙයි මෙතන කතා කරන්නේ. භාවනා කළ ප්‍රකාශ කිරීමේ සත්‍ය නැතිකමත් නෙවෙයි මේ කතා කරන්නේ. භාවනා කරන ගමන් ප්‍රත්‍යක්ෂ ඥාන ඇති කර ගන්න ගමන් ඒ හෙලිකිරීමේ ශක්තිය නැත්තම් ප්‍රකාශ කිරීමේ ශක්තිය අපි එදත් කතා කරගත්ත විදිහට සිව්පිලිසිඹියාපත් වලට වැටෙනවා. ඒ සිව්පිලිසිඹියාවල යම් ප්‍රමාණයක් අපි ළඟ දැන්න තියෙනවා. ඒක මුවහා කරන්නේ, වහන්නේ, අප්‍රකාශිත තත්ත්වයටපත් කරන්නේ වචන පාවිච්චියේදී තියෙන මේ අතිශෝක්තිය සහ අව탁සේරුව කියන උච්ඡාදන අපසාදන කියන වචන දෙක. සරුවච්චන් වහන්සේ උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති යථා භූතං ආවිකරෝති කියලා කියනවා. බුදුහාමරට ඕන දෙයක් අතිශෝක්ති කළා කියන්න පුළුවන් ඕනේ නෑ. ඕනම දෙයක් පහත් කළා කතා කරන්න. නමුත් කවදාකවත් බුදුජාණන් වහන්සේ ඇති හැටිය ප්‍රකාශ කරනවා මිසක්කා කාවක්වත් පුඹලා කතා කරන්නේත් නෑ. කවුරුවක්වත් පහත් කළා කතා කරන්නේත් නැහැ. ඒ නිසා අද්දිච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා කියලා බුදුරජාණන් වහන්සේගේ හාරසිය ගාණක් වෙනයේ 540 ගාණක් වෙනයේ ජාතක කතා වල හැම පාපෙම කරලා තියෙනවා. බොරු කීම ඇර. කිසිම තැනක බොරුවක් කියලා නැහැ. ඒ නිසා ඒ කියන්නේ ෂටමායාවි ගතියට ඒ තරම් බයයි. ඒ නිසා උන්වහන්සේ ඇති දේ ඇති හැටියට ගිහිල්ලා මරණත් කමන්නේ මේ නිසා බුදුරජාන් වහන්සේ වචනයක් කතා කළොත් අය හොල්ලන්න කෙනෙක් නැහැ. අයියේ ගතිය මොකද්ද? උන්වහන්සේ කියන සත්‍ය වෙනුවෙන් ඇත්ත ඇතියට ප්‍රකාශ කිරීම වෙනුවෙන් මට කැප කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒක උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් බුද්ධ දුහිතෘන් වහන්සේලාගෙන් අපේක්ෂා කරනවා. හැබැයි දන්නව පටන් ගන්නකොට නොදන්න භාෂාවක් මේ කතා කරන්නේ සම්මුතිය ඉඳලා මේ પરමාර්ථ ධර්ම වලට යන්න ඕනේ. ඒ යනකොට ඕලාරික සටගති මායාවී ගති දුරුවන්කරනද දුරුවන් කරනකොට කමඨාන් සුද්ධ කිරීමේදී මේතෙන්දි පැහැදිලිවම අහුවෙනවා. අහුවෙන්නේ කොහොමද? දැකපු දේ දැකපු හැටියෙන් කියන එක. අහපු දේ අහපු හැටියෙන් කියන එක. මේකට ධර්මයේ කියන්නේ දිත්තේ දිත්තමත් සම්භවිෂති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තස්මාතේ බික්ඛු එවං සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තම් භවිස්සාමි इति සික්කිතබ්බං සුතේ සුතමත්තම් භවිත්තාමි इति සික්කිතබ්බං මුතේ මුතමත්තම් භවිස්සාමි ඉති සික්කිතබ්බං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සාමිති සික්කිතබ්බං දැකපු දේ දැකපු දෙනින් නතර කරපන් ආලවට්ටම් දාලා හිතන්න යන්න එපා ඒක ඉතින් ඉවරයි ඒ ගැන මේ පස්සරත් කතා කර කර ලොකු කර කර වාග් බහුලියට යනවයි කියලා කියන්නේ ප්‍රපංචකරණය. අහපු දේ අහපු විදිහට කියපන්. ඒකට එකතු කරන්න යන්නත් එපා අඩු කරන්න යන්නත් එපා. අපිට දැනෙනවනේ මොති කියලා කියන්නේ නහයට, දිවට, කයට දැනෙන දේ. දැනෙන දේ දැනන විදිහට කතා කරන්න. ඉන් එහාට යන සියල්ලම ෂටමාය විගති නිසා ඇති වෙන වාග් බහුල්‍ය. ප්‍රපංචකරණය. දැන හිතුන දේ තියෙනවනේ. හිතුන දේ හිතුන හැටියට කියන්නේ ඒක මගේ නෙවෙයි. ඒ හේතු ප්‍රත්‍යාව මෙහෙම හිතෙනවා. ඒ ගැන පශ්චාත්තාප වෙන්නවත් ආඩම්බර වෙන්නවත් මට අයියන්නේ නැහැ. අන්නේ විදිහ දැක්ක දේ දැක්ක හැටියට කියනවා ඒක ආර්ය විවහාරය කියලා කියනවා. අහපු දේ අහපු හැටියට කියනවා ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. එතකොට කිසිම සාහිත්‍යයක් නැහැ. කිසිම අලංකාර භාෂාවක් නැහැ. කිසිම ඒක නිසා බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා කරනකොට කමඨාන් සුද්ධ කිරීම නිකන් සුදු පාන් පෙත්තක් කන්නා වගේ කියලා කිසි රසක් නැහැ. මස්ලී නැතියට බලුලෙව කන්නේ. මේ ආලවට්ටම දාපු ගමන් තමයි ඒකට කෙලෙස් එන්නේ. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් මේක සුදු පාන්. සතියත් පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් සුදු පාන්. වෙන කිසිම ආලවට්ටමක් නැහැ සංසාර දුක දන්න එකනා දන්නවා ඒ ආලවට්ටම් කරන්න ගියොත් පරණ අකුසල කර්ම ගෙවෙද්දී අලුතෙන් අකුසල කර්ම රැස් වෙනවා ඒ නිසා ඇති හැටිය ප්‍රකාශ කිරීම නැත්නම් යථාභූත ඥාණය සඳහා යෝගාවචර නිතරම බලන්න ඕනේ තමන් මේ නැති ಗುಣ හුවා දාගෙන රංගපෑමකද ඉන්නේ. එහෙම නැත්නම් තියෙන ಗುಣ වසංගන ෂටගතියකද ඉන්නේ. ඒක පුළුවන් වෙයි කියලා හිතනවාද අපි සමාජ ආශ්‍රයයට නොගින්. කවදාවත් බෑ. අපි කුටියකට තනි වෙලා භාවනා කරනවා කියලා කිව්වම සමහර මේ කාලේ හරියට තරුණ තරුණයෝ පැවිදිලා ඉන්නවා. ඒගොල්ලෝ හරි කැමැති මේ තනියෙන් භාවනා. ඒගොල්ලෝ හිතනවා ඒක ඇත්තටම උද්දකලාව. ඒක කාය විවේක, චිත්ත විවේක. නමුත් මේ සමාජයත් එක්ක ගැටෙන තාක්කල් මේ ක්‍රියාවලියම ෂටගතියක්ද කියලා දන්නේ නැහැ. මේ ක්‍රියාවලියම මායාගතියක් දන්නේ නැහැ. ඒ නිසා සරුවච්චන්හන්සේ සඳහන් කළ තිනවා පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බා මොකද්ද? ශුඤ්ඤාගාරේ අබිරමාමීති පබ්බජිතේන අභින්නම් පච්චවිකිත නිතරම ශූන්‍යාගාරක ඉඳ උත්සාහකරනද බෑ භික්ෂුවක් කිව්වොත් මම ශූන්‍යාගාරේ වාසයට කැමතියි කියලා ඒක පරාජිකා ධර්මයක ආරම්භයයි මම ළඟ උත්තරී මනුස්ස ධර්ම තියෙන බවට කියාපෑමක් උත්තරී මනුස්ස ධර්ම පිළිබඳ පරාජිකාවේ අන්තිම ලස්සුව පෙන්වන්නේ යම් කිසි කෙනෙක් කියනවා මං හරිය කැමති විවේකෙට ඉන්න කියලා ඒකත්ම වාපෑමක් ඒකවත් කියන්න එපා ඒ තරමට ෂටගති මායාවී ගති අපි තුල ක්‍රියාත්මක වෙනවා. මන්නම් අරණ්‍ය වාසී ආමෘකෙන්නේ මන්නම් ඔය ඔය පන්සල් සිවුරුවන් දින්නේ මන්නම් මේමයි කියලා කියනකොට කී දෙනෙත් ඇවෙනවද? කී දෙනෙකුට කෙනෙහිනවද? මොකද්ද ලැබෙන ලාභේ? මේ මම අපෑමේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ උපසම්පදා මාලකයේදීම කතා කරලා කියනවා. අකරණීයං මම ශූන්‍යාගාරයට කැමැති කියලාවත් ප්‍රකාශ කරන්න එපා. ඒක උත්තරී මනස දන ප්‍රකාශ කිරීමේ අන්තිම ලංසුව. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ෂටගති මායාව ගැන කතා කරනකොට කිව්වේ ಗುಣ වසාගෙන ජීවත් වෙන. සියලු ಗುಣ වඩපන්. අනිවාර්යයෙන්ම වඩන්න ඕනේ මේ ශාසනයට ಗುಣ ටික ඕනේ. හැබැයි ඇඟවන්න එපා. කිසි කෙනෙකුට අංගවන්න එපා. ඒක පිළිබඳව එක දවසක් කතාවක් යද්දී කිව්වා ඔය සද්දාතිස්ස රජුරෝ තිස්ස කුමාරයා ගැමන කුමාරයා දෙන්න පොඩි කාලේ මරා ගන්න ගියානේ. අම්මා තාත්තා ඉන්නකොට කඩු සයිට් කටම් කරනවා ගැමුණු කුමාරයා නිතරම තිස්ස කුමාරට කරදර කරනවා. ඉතින් මේ කාමන්තිස්ස රජුරෝ බත් කටක් කවලා කිව්වා. අනේ මීට පස්සේ මල්ලිත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ කියලා මේ බත් කට කාපන් කියලා තමයි කිව්වේ. ගැමුණු කුමාරයා තරහෙන් තරහෙන් කෑවා ඕක. ඊට පස්සේ ගෝ මේ රට වෙනුවෙන් හටම් කරන්නේ නැහැ කියලා කාපන් කිව්වා. ඔන්න බම්බු ගාපන් කියලා ගිහලා බුදිය ගත්තා. මල්ලිත් එක්ක රණ්ඩු කරන්නේ නැහැ කියනකොට ඇහුවා. ඊට පස්සේ ගිහිල්ලා වකුටු විලා බුදිය ගත්තා. පස්සේ ඉතින් මේ විහාරමාදේවි කියලා මොකද පුතේ කියලා කොයි බුදියන්නද මේක ඇතුළේ උතුරෙන් හැඩි දෙමළු යකුනේ මහමූද මන්ට දිගරෙන් ඉඳ නැහැ නේ අප්පච්චි කියනවනේ එපයි කියලා. නමුත් මල්ලිත් එක්ක සටන තිබුණා. පස්සේ මල්ලි එලවන්න යුද්ධ කරලා යුදගනාවේදී තිස කුමාරයෝ පන්සලකට රිංගලා තමයි ෂේප් උනේ. ඊට පස්සේ හාමුදුරුවෝ දැනගෙන ප්‍රයෝග කරලා මලමිණියක් වගේ ඇඳක තියාගෙන හාමුදුරුවෝ හතර දෙනෙක්ගේ කරපෙටින් එළියට ගෙනිච්චා. යූරකින් වාගෙන. ඒ ඒ දෙන්නගේ සටනේදී මේ දුටු ගැමුණු කුමාරයාගේ සහ එහෙම නැත්නම් මේ සද්දාචිස රජුරන්ගේ දුටු ගැමුණු කුමාරෝ දුර්ගමුණු රජබවටපත් වෙලා ඔය රුවන්වැලි සෑය හදනකොට මගක් කරනකොට අභාව ප්‍රාප්ත වුණා. එතකොට සුදුර දිවිං වහලා මේක සම්පූර්ණ කෙරුවයි කියලා ඒක දිහා බල බල බහපරඳුරසේ ඔන්න ඔය තිස්ස කුමාර තමයි රජ වුණේ. තිස්ස කුමාර තමයි ගොඩාක් ලංකාවේ රජකම් කරපු හොඳ අන්ති කොච්චර හොඳ කියනවා සද්දා තිස්ස කියලා නම දැම ඒ නිසා හුඟ දෙනෙක් අඳුරන්නේ මේ සද්දා තිස්ස කියලා කියන්නේ මේ ගැමුණු කුමාරත් එක්ක රණ්ඩු කරපු බාලමලයයි කියලා. මේ සද්දා තිස්ස රජුරෝ පුරුද්දක් ඇති කරන තිබුණලු යම් පන්සලක යම් තැනක රහතන් වහන්සේ නමක් ඉන්නවනම් නැත්නම් මිනිස්සු පුදනවනම් ඒසෝ ඒ රජුරෝ රජ පෙරහැරෙන් ගිහිල්ලා අර රජුරණ අර හාමුදුරණ වඳිනවලු. ඒ රාජ්‍ය අනුග්‍රහය ලැබිච්චා රට්ටු දැනගන්නවා රජ කෙනෙක් දැන් අපේ රජුරෝ මේ රාතන් වහන්සේ අඳුනා ගැනීමක් කරා කොහොමද බෙර ගහගෙන රජ පෙරහැරෙන් ගිහිල්ලා රහාම්දුරන්ට ගිහිල්ලා වැඳලා අවසරයි ඔබ වහන්සේට මේ පන්සලට අවශ්‍ය කරන සිව්පතෙන් යමක් තියෙනවා නම් මම ඔබ වහන්සේගේ සිව්පත දායක බවටපත් වෙනවා කියලා රාජකීය පන්සල බවටපත් කරනවා. ඉතින් පස්තිච්ච දවසේ ඉඳලා මිනිස්සු සිව්පතේ නෙවෙයි හැම එකකින්ම සලකනවා දන්නවා මෙයා රහත් කියලා. ඉතින් එක දවසක් ඔය ඔය දැන් තියෙන දුටු ගැමුණු විශ්‍රාම ශාලාව ගාව හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා. හරි ගුණවන්තයි. හැබැයි කවදාකවත් ෂට නැහැ, මායාවි නැහැ, සියලු ගුණ වසාගෙන ඉන්නේ. දවසක් හාමුදුරුවෝ එනකොට සිද්ධාසිත රජුරෝ පෙරහැරෙන් එනවා දැක්කලු. දැන් මේ ඇවිල්ලා වැන්දොත් මේ හාමුදුරුවෝ දැනගන්නවා මම දැන් රහතන් වහන්සේ නමක් බව රජුරෝ පිළිගත්ත වෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කරලා තියෙන දැන් මේ කොහොම රජුරෝ පටලවලා යවන්න ඕනේ. නැත්තම් එහේ මේ ආවොත් මේ මල කරදරේ දැන් රහත් උනායි කියලා දැනගත්ත ගමන් ඉන්නත් නැහැ, කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. හාමුදුරුවෝ කරපු දේ සිවුර ගලවලා දාලා අඳනේ පිටින් වැල්ලේ ගිහිල්ලා පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු. රජුරෝ ඇවිල්ලාවලු මේ මේ හාමුදුරුවෝ හම්බෙන්න දෙන්නේ කියලා කිව්වලු. ඔය ඉතින් අමෑතුරු කවු කියලා ඉතින් මේ පිස්සෙන්නේ. පෙරහැර හරවගත්තලු ගියාලු. පුංචි හාමුදුරුව හිටිවලු අපේ හාමුදුරුව අද රාජ්‍ය අනුග්‍රහය ලබනවා. අද ඉඳලා අපිට හොද්ද බොර කරගත්ත හැකි කියලා සන්තෝෂයෙන් බලන උරොන්න පෙරහැර හරවලා ගියා. හොඳටම කේන්ති කියලා කිව්වලු ඔබ වහන්සේ වගේ මේ කරන මරි වැඩ නිසා අපිටවත් ඉස්සරහට දාන ටික හම්බ වෙනවා ඔබ වහන්සේට අඳ මැරලෙයි. මොකද මොකද මොකද කියලා වට ලොකු හාමුදුරුව. ඊට පස්සේ කිව්වලු මේ දැන් ඔබ වහන්සේ ළඟට රජුරු ආව නම් මෙච්චර සැලකිල්ලක් ආවම රාජ්‍ය අනුග්‍රහකම්ම දැන් ඔබ වහන්සේ මොකද්ද කිරුවේ කවදාකවත් නැතුව අන්දන පිටින් එළියට ගිහිල්ලා වැල්ලේ ඉරියඳ ඇද හිට රජුරු පහත් කළ සලකලා ගියයි කියලා. ආ. ඒක නෙවෙන්නම් බලාපංකො පොඩි ආම්දරෝ කියලා මේ ආවේ මොනවක්වත් කියන්නේ නැතුව මේ ආම්දරෝ අදිෂ්ඨානයක් කරාලු මම හිතන්නේ ද පිරුණම් පාණ්ඩේ හිටියේ පිරුණම් පෑවට පස්සේ මගේ දේහය රජ්ජුරුව අත තිනකන් හොල්ලන්න බෑ කියලා මේ ආම්දරෝ පිරුණම් පෑවා දැන් පොඩි ආමතුරු ෆුල් අප්සෙට් එකේ ඉන්නේ දැන් ලොකු ආමතුරු රාජ්‍ය අනුග්‍රහය දුන්නෙත් නැහැ දැන් පිරුණුවම් පෑවා දැන් ඊට පස්සේ ඉතින් කැඳවත් නැහැ ඊට පස්සේ දැන් ඔක්කොම ලජ්ජිතකේ හදලා ලෑස්ති වෙලා එදින් කට්ටි ඇවිල්ලා දායකෝ එහෙම ඉහළ මට්ටමේ මිනි පෙට්ටිය උස්සන්න ගන්නවලු ගන්නවලු ගන්නවලු ගන්නවලු බැරිලු ඊට පස්සේ ටිකෙන් ටික ටික ටිකෙන් කතාව ගියාලු දැන් දවසේ යනවා දෙකේ යනවා මිනි පෙට්ටිය උස්සන්න බෑ පස්සේ ඉතින් රාජරාජ අමාත්‍ය හරහා රජුරවන්න ගියාලු පණිවිඩේ ඉතින් රජ්ජුරෝ මේ පෙරහැර මොකද්ද මේ වෙලා තියෙන මොකද්ද කියලා බලලා අත තියෙනකොට මිනිබෙට්ටි උඩීම වගේ ගිහිල්ලා සිතකේ තැම්පත් වෙනකොට රජ්ජුරෝ දැනගත්තලු මේ හාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරලා පිරුණම් පාලා තියෙන ඒකාන්තෙන් රහතන් වහන්සේටම මේ චිතකේ බලනකොට 13 වහන්සේලා ඉතුරුලා තිබුණලු හැබැයි ඒ ශාංශක උප්පරීම ප්‍රයත්නයේ තියුනේ මැරණකම් කාටවත් එක නොදන්වයින්ද දැන් මොකද වෙන්නේ දැන් පඳුරට පහින් ගැව්ව රහතන් වහන්සේලා හතර දිනක් පත් දිනක එළියට පයින්. හැම කෙනාම රහත් වෙලා මේ කාලේ. මෙවැනි මුළු ලෝකයාම ෂටගති පාද්දී. මෙවැනි මේ ලෝකයාම මායාවී ගති පාද්දී. මම කවදාකවත් ෂට වෙන්නේ මම මායාවී වෙන්නේ කියලා මේ කෙලස් කපන වැඩපිළිවෙලට ගියොත් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බලන්න. කොච්චර සාසනයක් පෙන්වනවද කියලා බලන්න. කොච්චරක් මේ අවුරුදු 2600ක් අප දක්වා ගෙනාපු මේ પરම්පරාව ಗುಣ වසාගෙන ආපු නිසානේ අපි මෙච්චර මේ රැකුනේ. මීට වැඩි තිබුණු රාජ්‍ය සේරම අධිරාජ්‍යවාදයට යට වුණා, මුස්ලිම් ආගමට යට වුණා, ලන්දේසි ගැහුවා, පෘතුගීසි ගැහුවා. මේකට ගහන්න බැරි මොකද? කිසි කෙනෙක් අඳහර පාණ්ඩයක් නැහැ. කිසි කෙනෙක් නයිපෙනේ පුම්බන්නේ නැහැ. ළඟට ආවොත් ගහනවා මැරෙන්නම. ඒක වෙනම කතාවක්. හැබැයි නෑ පෙනේ පුම්බන්නේ නැතු ඉන්නවා. ඒ නිසා මේ භාවනා කරන කට්ටිය දැනගන්න ඕනේ මේ අඬහැරේ මේ පූචානම මේ ආලවට්ටම මේ කියාපෑම අජූයි වර්චස් ඕක තමයි දෝවචස් කියලා කියන්නේ වර්චස් කියලා කියන්නේ කක්කා එසා පුළුවන් තරම් භාවනා කරන්න කාටවත් අඟවන්න එපා ඇඟ වුවොත් ඒක මගේ දෝෂයක් කියලා ඉතින් මම ඉවර කරන්න ඉතලා පුංචි කතාවක් කියන්න ඕගොල්ලෝ ඒක හැමතැනම යන යන තැන කියාවි අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් මේකේ වැඩ හිටියා මෙතන ඉන්න කට්ටිය දැකලා තියෙනවද? නෑ. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍ය නිකායේ මේ ස්වාමීන් වහන්සේට සම්මාන උපාධ්‍යයන් වහන්සේ තනතුරක් ඒකච්ඡන්දෙන් පාස් කරලා කාර්ක සභාවේ මේ ස්වාමීන් ලියුමක් කියලා තිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරන සීවී සරකලා අපේ රාමඤ්ඤ නිකායේ ඔබ වහන්සේට සම්මාන උපාධ්‍යාය තනතුරක් දීලා තියෙනවා. අපි ඔබ වහන්සේගේ අනුමැතිය අපේක්ෂා කරනවා මේ තනතුරේ පිහිටවන්න කියලා. ඒක සාමාන්‍ය උපාධ්‍යාය තනතුරක් ගන්න කාර්ක සභාවේ පගා ගහන්න ඕනේ. දැන් කරන්නේ එහෙම. දැන් මේ ස්වාංශයට දීලා තියෙන මුළු කාර්ක සභාවම එකතු වෙලා ඒකත් ඡන්දේ. මේ ස්වාංශයේ දවස් 3ක් මේ ලියුම තියන බුදියන් හිටියලු. උත්තර දෙන්නේ නැතුව තුන්වෙනි දවසේ කොලයක් අරගෙන ලිව්වලු මේ සා විශාල බරපතල වැරද්ද දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද? නම් පුළුවන් තරම් මේ පැත්තකටලා මගේ වැඩක් කරගෙන හිටියේ මට මෙච්චර බරපතල දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද මේ දීපුනිලේ ප්‍රතික්ෂේප කළොත් පෞරුෂත්වයට හොඳ නැහැ සභා සම්මතයි ඒ සමන් සභා ගෞරවයේ සලකලා මේක බාර ගන්නවා හැබැයි කිසිම පින්කමකට කිසිම උත්සවයකට මම ඉන්නේ නැහැ කැමැතිනේ ඕක දෙන්න නැහනේ නිකයි අහලවත් තියනවාද මේ අද තියෙන නායකත්වයේ සඳහා කරන හටන් එක්ක මේ වගේ දෙන්න හදන තනතුර දඬුවමක් කරගත්ත කරදරයක් කරගත්ත ලෝකයක් මේකටයි කියන්නේ සල්ලේක ප්‍රතිපදාව කෙලස් දැනගෙන ගුණ වඩන කෙනා ඒ ගුණය තේරවාදී ගුණයක් නිහතමානී ගුණයක් සම්ප්‍රදාය ගුණයක් අපේ ආචාර්ය પરම්පරාව නියෝජනය කරන ගුණයක් පාඩපත් වෙන්න නම් කිසි කෙනෙකුට කියාපාන්න යන්න ඒක නිසා ඒ ගුණය වැඩෙනකොට ඒකට දෙයියෝ බ්‍රහ්මයෝ බුද්ධම විදියට සලකනවලු මිච්ඡර මේ එක එක කුලල් කාගෙන කැපිපේන්න හදන ලෝකේ බණ භාවනා කරන එකෙක් හරි එකියක් හරි ඒක කියාපාන්න නැතුව තමන්ගේ ಗುಣ ටික වඩනවා නම් බුදු වෙලා එහෙම නැත්නම් නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ ඉන් මේ පිට කොත්තන හරි කියා පැවොත් කියා පාන හැම එකක්ම Tamanට බාධාවක්, කරදරයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් බාටපත් වෙනවා. අපිට ලෝකයා මේ ඊර්ෂ්‍යා කරන්නේ අපේ තියෙන ෂටගති නිසා. අපේ තියෙන මායාවේ ගති නිසා. ඒ නිසා බණ භාවනා කරන්න, අදි ශීල රක්ෂණය කරන්න, අදි චිත්ත රක්ෂණය කරන්න, අදි ප්‍රඥා රක්ෂණය කරන්න, ඒක කිසියම් කෙනෙකුට නොදන්න විදිහට කළොත් ඒකට කියනවා නිහඬ බණ කියලා. ඒ තමයි නිහඬ බණ කියනවා. කෑකොස්සන් ගාලා හතර මං හන්දිය කෑ ගහන එක නෙවෙයි. ඒකත් කෙරෙන්න ඕන ඒක සම්මදේ. නමුත් යම් කිසි කෙනෙක් මේ ගුණේ වඩනවා නම් දස දිශාවට සුවඳ පැතිරෙනවා. ඉතින් මෑණිවරුන්ගේ එක්කෙනෙක් හරි කමන්නේ මං හිතනවා මේක ඇති කරගත්තොත් මේ ඉස්සරහට මේ භාවනා කරන්න ඉන්න කෙල්ලොන්ට ස්ත්‍රී පක්ෂයට දෙන්න තියෙන ආලෝකය දෙන්න තියෙන පෙර ගමන දෙන්න තියෙන මේ ආදර්ශේ සීමාන්තිකයි පුදුමාකාර පිරිසක් ඉන්නවා මේ මෑණිවරුන්ගේ පෙර පිටිපස්සේ යන්න. පෙන්නන්නවත් එපා. ගෑනු 64 මායන් සහිත කට්ටිය කියලා නේ කියන්නේ. ගෑනුනේ ඕගොල්ලෝ ගෑනුනේ. ඒකත් විශ්වාස නැද්ද? ඒ නිසා ඒක දැනගෙන මෙවට ඉස්මතු වෙන්න දෙන්න එපා. බුදුහාමුදුරුවෝ සිහි කරන්න ඒ වෙලාව. අනේ කොච්චර ගුණ තියෙන බුදුහාමුදුරු කෙනෙක්ද වචනයක්වත් දැන් බුදුහාමුදුරන්ට PhD වත් MSc වත් BSc වත් මොකවත්ම නැහැ. දැන් ඉන්න ආමරු කෙනෙක්ගේ ලියුමක් ලියන්න ෆුල්ස් කැප් එකක් මදිනේ. සීල් එකේ ගහන්න බෑ පට්ටන් ටික. බුදුහාමර බුයන්න, දුයන්න, අල්නයන බුදුන් එච්චරයි. අයියෝ. කටුකුරුද ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන් ලියු පොතක් ගෙනිලා ආමරු කෙනෙක් කිව්වලු නෙමේ නිකම්ම භික්ෂුනේ මේ පොත් වැඩක් නැහැ කිව්වලු. ඥානানন্দ භික්ෂු විතරනේ තියෙන්නේ මුලට මගට නැහැනේ පට්ටන්. ඒ පොත් කියවන්න වැඩක් නැහැ කියලා වැතගෙන මේ නිකම්ම භික්ෂුවක් කියලා. ඔන්න අද ලෝකේ. ඒ නිසා මේ ಗುಣවතාගෙන ජීවත් වෙන ඒ ජීවත් වෙන්න හදන අහිංසක ප්‍රයත්නෙට අද දවසේ ධර්ම දේශනාවත් සියලු දිනාට හේතු වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනාවයි.